අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් හතරවෙනි දවසේ මේ වෙලාව වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියන කාරණික මතක් කිරීමත් සමග අපි ඍජු මහත්තයන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා ස්වාමින් වහන්සේ ආනාපාන සතියට සිත යොමු කරන විට ඇසෙන ශබ්දය සෝත සිතක් ලෙසගෙන එය නිවැරදි එය නිරුද්ධ වී යත්ම නැවත සති අරමුණට යොමු කිරීම අපහසු වන්නේ කුමක් නිසාදයි කර්ණායන් කියා දෙන සේක්වා තේරුණා තරයි නෑ ඒක අපිට ඇත්තටම බේර ගන්න පුළුවන් ඒක නිසා මම කැමති දැනගන්න එහෙම ආනපාන කරමින් දැදි සද්දයක් ඇහුණට පස්සේ ආපහු හිතට ආපහු හිත ආනපානට ගැනීම ව්‍යාපාරය සාර්ථක වෙලා වෙලා තියෙනවද නැත්නම් හැම අවස්ථාවෙදිම අසාර්ථක වෙනවද කියලා ඒ ප්‍රශ්න කරු උත්තරයක් දෙන්න කැමති නම් එම වෙන්නේ ඇයි කියන එක අපි හේතුඵල ධර්මය අනුව පස්සේ හිතා ගන්න පුළුවන්. නමුත් ආනපාන කරන දදී සද්දයක් ඇවිච්චාම නැවත ආනපානට ගන්න පුළුවන් වුණාද ඒ ප්‍රයත්නික උත්සාහ කරලා තියනවාද සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා සභාවට ඉදිරිපත් කරනවා නම් ඒක නම් වටිනවා සාකච්ඡා කරන්න. කැමති නම් ඒ ප්‍රශ්න කරු. එහෙම නැතු වෙන්නේයි කියන එක දැන් තේරුම් ගත්තයි කියලා ඉච්චර ප්‍රශ්නයක් මේ අපිට ලාභයක් වෙන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු දෙයක්. ඒක ඕන දෙයක් වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ උනාට පස්සේ Tamanne ජාම බේරගෙන ආපහු ආනපන්න එන්න පුළුවන් උනාද බැරි උනාද කියන එක ඉදිරිපත් කරන එක වටිනවා. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් පතේදී වම දකුණ සිතින් භාවනාවට යොමු වීමේදී ක්‍රියාව හැර සිත පමණක් යෙදෙන අවස්ථාවේ කරන්න යුතු තියෙන වැරදි ලෙස වැරදි ලෙස පා තැබීම නමුත් ඉක්මනින් සිත නිවැරදි කරයි. එවිට සිතේ එකඟතාව නැත. ඊට හේතු මොනවාද? නිවැරදි කරගත හැකි ක්‍රමේ පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. එච්චරම පිළිසු නෑ ඉදිරිපත් කළට හැටි. නමුත් මම මෙහෙම ඇහුවොත් මෙහෙම කිව්වොත් හරිනම් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. Taman වම කියනකොට දකුණ තියෙනවා. දකුණ කියනකොට වම තියෙනවා කියන පටලවිල්ල තියෙන බව දැනගත්තාම තමන් නැවතත් ඒක වම කියනකොට වම තියන්න දකුණ තියනකොට දකුණ තියන්න හදාගත්ත ගතියක් පේන තියෙනවා. ඒකට හිත එච්චර සමාහිත ගතියක් නැහැ. නමුත් වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන පිළියම් කරගත්ත බවක් පේන තියෙනවා. ඉස්සල් ප්‍රශ්නෙත් ඒකමයි. ආසල් ප්‍රසාර කරන සද්දකට ගියා නැවත ආනාපානෙ ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. දෙවෙනි ප්‍රශ්නේදී ඒක ටිකක් විස්තර සහිතව ලියලා තියෙනවා. මම ආපහු ගත්තා. එතකොට හිත එච්චර සමාහිත ගතියක් නැහැ කියලා. ඉතින් ඒ ලේඛනයේ ලියපු කෙනා නැත්නම් ඒ ප්‍රශ්න ලියපු කෙනා කැමැතිනම් උත්තරය දෙන්න ඒ විදිහට වම කියලා දකුණ තියෙන දකුණ කියලා වම තියෙන පටලැවිලි තැන ඉඳලා නැවත වම කියනකොට වම කියන තැනට ගන්න තමන් කරපු දෙයක්ද ඒක සිද්ධ වුණේ නැත්නම් ඉබේ සිද්ධ වෙච්ච එකක්ද කියලා සභාවට ඉදිරිපත් කරන්න කැමති නම් ඒක වටිනවා මේ සාකච්ඡාවට ඉස්සල ප්‍රශ්න කරුගේ ආපු ප්‍රශ්නමයි මම අහන්නේ ආපහු නැවත නිවැරදි කරගැනීමේ ක්‍රියාවලිය Taman හිතලා කරපු එකක් කියලාද හිතෙන්නේ? එහෙම නැත්නම් ඒක ඉබේම වගේ බයලජ්ජාවට වගේ සිද්ධ වුණාද කියන එක සපේලා උත්තර දෙන්න කැමති නම් සාකච්ඡාවට හරි වටිනවා. එහෙම නැත්නම් ඒ වෙලාවට වික්ෂිප්ත උනත් කමක් නැහැ. Taman නිවැරදි දේ නිවැරදි කරගැනීම කරලා තියෙනවා කියලා ඉදිරියට අනේක තමයි කරන්න තියෙන්නේ. නමුත් ඒක අරකි විදියට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක මට වෙච්ච දෙයක් එහෙම නැත්නම් මම කරපු දෙයක් කියලා. ඒක නම් වටිනවා සභාවක සාකච්ඡා කරන්න තරම්. එහෙම නැත්නම් දිගට තව කරන්න මේ ප්‍රශ්නේ උහිතේ තියාගෙන භවනා කරන්න ඒ විදිහට නිවැරදි කරන වෙලාවක කරන දෙයක්ද ඒක කෙරෙන දෙයක්ද කියලා පොඩ්ඩක් වාර්තාවට ඇතුළු කරන්න උත්සාහ කරන්න. මම ඉතින් අපේ හන්දරේ ප්‍රශ්න දෙකම ඉදිරිපත් කළා තියෙන එක්කෙනෙක් වගේ එකම අත්අකුරු තියෙනවා. දෙකම එක ප්‍රශ්න තියෙන. ඉතින් කවුරු හරි කියන ඉදිරිපත් වෙනවා නම් ඒක ලොකු දෙයක්. නමුත් ඉදිරිපත් නොවුනයි කියලා ඉතින් මරන්න බෑනේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී විනාඩි 10ක් පමණ සිත එකඟව භාවනාව වැඩුවත් අදිසියම සිත පිටපණි. නැවත එකඟතාවයකට පැමිණීමට සිත සමග වෙහසක් ගැනීමට සිදුවේයි. එසේ සිත සමග සිත සමාධියක් ලබා ගැනීමට යත්න දරුවත් අසීරු කරුණකි. මේ සඳහා උපදේශක් පතමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. එකම ප්‍රශ්නේ තුන්වෙනි වතාවටත් අහනවා. විනාඩි 10ක් විතර කරත හැකි ඊට පස්සේ පිට පනිනවා. නැවත ආපහු ගන්නකොට අසීරුතාවයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. එහෙම පිටේ ඉන්න බව දාන්නෝ ආපහු ගන්න ඕනේ බවක් දාන්නෝ ගන්නත් පුළුවන්. එතකොට සමාහිතකමක් නැහැ. අසීරුකමක් තියෙන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි ක්‍රමේ නිසා ඒ කරනකොට කරනකොට ඒකේ තියෙන මේ ඇඹුල් ගතිය, පැංගිරි ගතිය, අසීරු ගතිය, අසමාහිත ගතිය අඩු වෙලා පහුවෙනා එක පුරුද්දකට යනවා. ඉතින් ඒක නිසා පළවෙනි විනාඩි 10 දී පාරේ ගිහිලා තියෙනවා වාහනේ ඊට පස්සේ පාරෙන් පිට පැනලා තියෙනවා ඊට පස්සේ ආයෙ පාට ගත්තා ආන්නේ කටයුත්ත කරනකොට ආපහු ගන්න එක ආපහු හිත නිවැරදි පාට ගන්න එක හිතලා තමන් කරන දෙයක්ද එහෙම නැත්නම් ඒක ඉබේ සිද්ධ වෙන එකක්ද කියන එක හොඳට නිරීක්ෂණය කරන්න ගත්තොත් මේක අකරතැබ්බයක් විදිහට සලකන එකක් නෑ මේක අභියෝගතා පරීක්ෂණයක් විදිහට සලකාවි. ඒ වගේම වார்த்தාවට අනිවාර්යෙන් ඇතුළත් කරાવી මේ මම මේක කෙරුවද නැත්නම් මට මේක සිද්ධ වුණාද කියලා. මේක නම් කියලා තියෙන්නේ කෙරුව බවක්. ආයාසයෙන් කෙරුව බවක්. නමුත් ඒකේන ගෙන් මට අහන්න කැමති ආනපාන දිගේ ගිහිල්ලා හිත පිට ගියාට පස්සේ දැන් මම හිත පිට ගියා කියලා දැන ගැනීම අහම්බයක්ද එහෙම නැත්නම් හිතලා කරන එකක්ද? පාරමුණෙන් හිත පිට පැන්නට පස්සේ හිත පිට පිට ගිය බව දැන ගැනීම අහම්බෙන් සිද්ධ වෙච්ච එකක්ද නැත්නම් තමයි චේතනාපූර්වකව හිතාමතා කළ එකක්ද කියලා එකම ප්‍රශ්නේ මම මේ අවසන්නේ එක තැනකට. ඉතින් කවුරු හරි ඉදිරිපත් වෙනකම් මමත් ඉතින් ඔය තට්ටු කර කර යනවා. දෙන්න මයික් පොඩ්ඩක් ඉන්න මයික් එකට කතා කරන්න. වඩන්න ගිහින් ඒ විනාඩි 10ක් ආරම් වෙලා භාවනා කරනකොට පිට කොහේ හරි සද්දයක් හරි මොන කරදරයක් හරි වෙලා පිට ගියොත් ආයි අර තිබුණු තැනට ගන්න බොහොම මහන්සි වෙන්න ඕන. ඉතින් මේ ඒ වෙලාවට ටිකක් අර කලකිරීමක් වගේත් එනවා මේ වෙහසක් දරනවා තිබුණු පාරට දමා ගන්න. ඒ වුණාට හුඟක් අමාරුයි වැඩේ. ඒකේ ටිකක් විස්තරයක් මම අහන්නේ දැන් මගේ හිත තියෙන ආනාපානෙ නෙවෙයි මගේ හිත වල්මත් වෙලා තියෙන්නේ මම ඒක සද්දක තියෙන්නේ මගේ හිත වේදනාවක තියෙන්නේ කියලා දැනගන්න එක ඉඳපුවම අහම්බෙන් දැනන දෙයක්ද නැත්නම් හිතාමතා කරන එකක්ද ඒක අහම්බෙන් වෙන්නේ හිතරන්නේ ඒක තමයි මට කියන්න ඕන කාරණාව මේ අහම්බෙන් මගේ හිත පිට ගියා කියලා දැනගන්න එකත් අහම් හිතාමතා Tamange හිත ආනාපානෙ තියෙන්නේ කියලා දැනගන්නවා කියන කොටත් මේ දෙකේම තියෙන සතියද නැත්නම් අතන සතිය තියෙනවා මෙතන සතිය නෑ කියලාද හිතෙන්නේ. දෙක නැත්නම් දෙකම සතියද? මුලදී හොඳට සතිය තියෙනවා. පිට පැන්නට පස්සේ තමයි ගන්නම. හරි පිට පැන්න වෙලාවේදී පිට පැන්න බව දැනගන්න එක සතියද වෙන මොකද්ද කියලා මං අහන්නේ. ඒක සතිය. ඉතින් ඒකකොට ප්‍රශ්නයක් එනවා ආනාපාන තියෙද්දි ආනාපාන තියෙන බව ගැන ගන්න සතියයි ආනාපානේ නැතිකොට ආනාපානේ නැති බව දැන ගන්න සතියයි දෙකෙන් වඩා කාර්යක්ෂම සතිය මොකද්ද වඩා සෙල්ලක්කාර සතිය මොකද්ද පිට පැන්නාම එකක් මට ඕනේ උත්තරේ කෙලින්ම උත්තරයක් ඕන පිට දැන් එක විදියකට ගිහිලා ටිකක් වෙලා තමන්ගේ සිත එහෙම පිට පැන්නහම මේ ගන්න ගොඩක් අතීරුයි ඉතින් නෑ මම ආයෙත් මාව කැලියට ඇදගෙන යන්න හදන්නේ මම අහන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ ආනාපානෙ පිට ගිය බව දාන්නවා ඒ දැනගන්න එක සතියෙන්ද සිද්ධ වුනේ නැත්නම් ඒකට සතිය කියලාද කියන්නේ නැත්නම් වෙන එකද සතියෙන් සිද්ධ වුනේ එතකොට ඒ සතියද හොඳ නැත්නම් ආනාපානෙ ඉන්නකොට ආනාපානෙ ගැන දන්න සතියද හොඳ නැත්නම් පිට ගිය වෙලාවේදී පිට ගිය බව දන්න සතියද වඩා හොඳ ආනාපානෙ ඉන්නකොට තියෙන සතිය හොඳයි ආන්න ඒක වැරදි කියන්නේ මම මෙච්චර කරකවගෙන යන්නේ වාහන නැති පාරන වාහන කරදරයක් නැති පානක ඩ්‍රයිවිං කරන එකද දක්ෂකම තියෙන්නේ නැත්නම් ගොඩාක් කරදර තියෙන වාහනයක පාරක හැප්පෙන්නේ නැතුව වාහනේ ගෙනියන එකද දක්ෂකම අමාරු පාරක යනවා ඒක නිසා මේ කියන එක තමයි වඩා හොඳ සතිය. ඉතින් ඒකට හිතනක් කරගන්නවා අපි. ඉතින් ඊට පස්සේ ඉතින් කොහොමඩක්වත් ධෛර්යයක් එන්නේත් නැහැ, උනන්දුවක් එන්නේත් නැහැ, සද්ධාාවක් එන්නේත් නැහැ, සතිය බව දන්නේත් නැහැ. ඒ නිසා මුල් තුන් දිනාගෙන් ප්‍රශ්න වලින් මම ඇහුවේ මෙතෙන්ට ගෙනියන්නයි. ආනපනෙන් හිත පිට ගියාට පස්සේ අපව ගන්න එක අසීරු එක වෙනම දෙයක්. පිට ගිය බව දැනගන්න එකක් තියෙනවනේ. මේක Tamanට අහම්බෙන් හම්බ වෙන එකක් නේ. ඒක අගේ කරනකම් භාවනාවේ දියුණුවක් එන්නේ නැහැ. ඒකට පශ්චාත්තාප වෙන එක තමයි කෙලස් කියන්නේ. ඒක තමයි මාර්ගපාක්ෂික ගති කියන්නේ. අපි ඒකටයි පවන් සලන්නේ. ඒකටයි පොහොර දාන්නේ. ඒකටයි ආහාර දෙන්නේ. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. පිට ගියාට පස්සේ පිට ගිය බව දන්නවනේ. ඒකත් සතියනේ. ඒ සතිය ඉතා වටිනවා. ආනපාන තියෙනකොට තියෙන ගන්න සතියට වැඩිය පිට ගියා කියලා දන්න සතිය බොහෝම අරසකාරයි. බොහෝම සෙල්ලක්කාරයි. බොහෝම සූක්ෂම උදව්වක් අපිට කරන්නේ. ඊට පස්සේ ගන්න අමාරු. ඒක වෙනම කතාවක්. ඒ නිසා දැනගන්න මේ මූලිකම දේ භාවනා නොකරපු කෙනෙකුට ඒ කියලා නිකමට හරියනවා. භාවනාවට උත්සාහ කරපු නැති කෙනෙකුට මෙහෙම පිට ගියයි කියලා දැනගන්න හාංකා විශයක් එයිද කියලා. ඒක නිසා එහෙම් පිට යන්න අරින්නේ. ඒක හොඳට හැදලා බලන්න දැන් මේ පිට ගිය බව දැනගන්න එක අහම්බෙන්ද සිද්ධ වුනේ හිතාමතා හිතමතා කරන්න බෑ. එන හිතාමතා හිත පිට ගියා කියන්න වෙනවා. අහම්බෙන් සිද්ධ වුණාට පස්සේ පශ්චාත්තාප වුණොත් ගණ්ඩ අමාරුයි. සතුටු වුණොත් ඒක සෙල්ලක්කාර වැඩක් වෙනවා. විනෝදාංශයක් වෙනවා. අභියෝගතා පරීක්ෂණයක් වෙනවා. දැන් පාරෙන් පිට ගිහිල්ලා තියෙන දැන් ඉතින් දක්ෂරිය දුරෙක් නම් පාරට ගනි. කනගාටුලා හිටියේ කියලා වැත්ත කරලා ඉඳලා වාහනේ ඉන්නේ නැහැ නේ. ඊට සංස්කෘත පොතේ තුන්වෙනි පාඩමේ ඉඳලා උගන්වනකොට තියෙනවා. මේ මිනිස්සයා මේ බර කරත්තයක් කරගෙන යන මිනිස්සෙක් කරත්ති රෝදයක් කරනවා මඩේ. මේ මිනිස්සයා කරන දේ කොට ගිහිල්ලා දෙයයන් ආංශයට යදිනවා. අනේ ඊශ්වර දෙයයන් ආංශේ මම හැමදාම අසුරු කරනවා. පුද පූජා තියෙනවා. අනේ දෙයයන් ආංශේ මට පිහිට වෙන්න කියලා. ඊට පස්සේ මිනිහා හොද්දටම සපත කරලා කරනකොට දෙයියෝ පෙනීදා කියනවා මෝඩයෝ. ගොඩ ඇවිල්ලිවල දෙයියන් ඇදින්න බාර එරිච්ච කරත්තට කර දීපන්. ගුණාටත් ගහපන්. ගහලා කර දෙනකම දෙයියන්නාට කතා කරපන් එතකොට මං උදව් කරනවා. භූමි ගොඩ ඇවිල්ලිවල ගුණාට කරතර කරන්නේ දැන් මට කර මට කරත් ඇදින්න දෙනවා කියන උඹද දේවවක්තිකෙක් නෙවෙයි. උඹ දැන් මඩට බහපන්. එරිච්ච කරත්තට අත කර දීපන්. කර දීලා ගොඩට තට්ටු කරලා මගේ නම කියපන්. අනේ ගිහිල්ලා අර මනුස්සයා අරකට කර දීලා ගුණාට හැක් ජයහිය කරනකොට මෙන්න දෙයියන්නාසෙත් එනවා ගොඩත් කරත්තෙත් ගොඩ. පශ්චාත්තාපෙලා ගොඩ ආපු එකට දෙයියොත් උදව් කරන්නේ. ඒ වෙලාවේදී දැන් මට ඇවිල්ලා තියෙන මාත් කර දෙන්න ඕන ගුණා තනියම අදින්න බෑ දැන් ඒ නිසා ඒකට තල්ලුවක් දෙන ගමන් දෙයියන් නැන්සේගේ නම කියවන බඩේ හරි. ඒක කමඨාන් සුද්ධ කිරීමේ විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට මට හරස් ප්‍රශ්න අහන්න ඕනේ. මම ඒක මෙහෙවන්න ඕනේ. ඉතින් ඒකට මයික් එකට බය නිසා ඕ කට උත්තර දෙන්න බැරි වෙලා හිටියොත් ඉතින් මට කරගන්න දෙයක් නැහැ. මට තනි කකුලෙන් ඇවිදින්න බෑ. මට තව කකුලක් ඕනේ. ඉතින් ඒකට උත්තර දෙනවනම් බොහෝම ඉක්මනට ඉක්මන වුණාට ඔක්කොටම මං හිතන්නේ තේරෙයි කියලා. නමුත් තේරුම් ගත යුතු එකක්. පිට යන්නම ඕන හිත පිට ගියා කියලා දැනගන්න සතිය පහළ වෙනවා. නැත්තම් කවදාකවත් ඒ සතිය පහළ වෙන්නේ. ඊට පස්සේ එකක් ඕනලා තියෙනවා පිට ගියා කියලා දැනගන්න සතිය වඩා හොඳයි අරමුණේ ඉන්නකොට තියෙනවා කියන සතියට වඩා. ආන්න යාට විතරක් භාවනාව ඉස්සරහට යනවා. ආයෙ ඊට පස්සේ බාධා වෙන්නේ නැහැ. ඒ නිසා ඕනතරම් යන්න කියන්නේ. අප හරවලා එන ගමන විතරයි මගේ දක්ෂකම. ඒකත් මට කර දෙන්නක්. මට තියෙන්නේ පොඩ්ඩක් ක්‍රමසාවිදි හොයලා ආපහු වෙන එකට පශ්චාත්තාපේ තමයි මාරපාක්ෂික ධර්ම. ඒකට තමයි කෙලෙස් කියන්නේ. මම බොහොම සතුටු සිතින් බුද්ධ පුත්‍රෙක් විදියට බුද්ධ දුහිතෘකාවක් විදියට මේක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න. ඒ නිසා පිට ඵලයන් මම ගන්නවා ආපහු. ආහනේම කරන්න ගිය දවසේ ඔන්න මේ භාවනාවට යන්නෙම මේ එන කරදර වලින් උදව්වක් විවිධ කරදර උදව්වක් කරන්න. බාධකයේ සාධකයක් කරගන්න හදාසි. ඉතින් එතකොට Tamanට අනන්ත වාර්තා කරાવી සද්දවලට හිත පිට ගියා. නමුත් මම දැනගත්ත පාට ගන්න හැටි. වේදනාවලට හිත පිට ගියා මම දන්නව පාට ගන්න හැටි. වේදනාව හිතවිලි නිසා හිත පිට යනවා මම දන්නව පාට ගන්න හැටි කියලා හැකි සංඥා විතරක් නැතුයි. එතකොට ඔය පශ්චාත්තාපේ නැහැ. ඒකට කිසිම අඩුවක් කිසිම කෙනෙක්ගේ නැහැ නොදැනුවත්කම විතරයි තියෙන්නේ. අපි මේ පශ්චාත්තාප වීම හරහා කෙලෙසකට අතවන්න. කෙලෙසකට පොහොර දානවා. කෙලෙසයකට ආහාර දෙනවා. ආන්නේම නොකර ඒ ඇති වෙච්ච සතිය දිගේ ආපහු පිළියම් කරන්න උත්සාහ කරනවා නම් මොනම බාධාවක් ඇති ඉදිරියට එන්නේ නැහැ. මේක පුංචි පිම්මක්, පුංචි යෝනිසමනසිකාරයක්, පුංචි ප්‍රශ්නයක් දිහා හරව බලන ක්‍රමයක් හැම තැනම දාන්න පුළුවන්. ඒ නිසා වැටෙනකොට පශ්චාත්තාප වෙන්න වැටෙනකොට වැඩි යෝධ බල යෝධ වීර්යය අරන සිංහ සෙයියාවේ මුණ දෙන එකයි කරන්න ඕනේ. නමෝ බුද්ධාය ගරු ස්වාමින් වහන්සේ මම මම පළමුවර පැමිණෙක්මි. පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව ආරම්භීමේදී පටන් ගන්නා අයුරුද එකකින් එකට මාරු කිරීමේදීද සිදු කරන අයුරුද පහදා දෙනමෙන් ගෞරවපූර්වක අයද සිටිමි. භාවනාවේදී සිත සංසුන් නොවේ. වර්තමානයේදී සිදුවන කිසිවක් මතකයට නොවේ. පුරා කාලයේදී සිදුව සියල්ලක් පෙරහැරක්සේ ගලායි. සිත සංසුන් කරගන්නා උපදේශක්ද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පළවෙනි ටික කියවන්න ආයෙසට බලන්න. මම පළමු වර පැමිණියෙක්මි. පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව ඇරඹීමේදී පටන් ගන්නා අයුරුද එකකින් එකකට මාරු කිරීමේදීද සිදු කරන අයුරුද පහදා දෙන මෙන් ගෞරවපූර්වකව අයද සිටිමි. මේක සාමාන්‍යයෙන් කාටත් වගේ අලුතෙන් ආපු කට්ටිය විතරනේ කාටත් වගේ සිද්ධ වෙනවා. තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට ආයෙසරයක් අර මුල් පටිය අහන්න ඕනේ. ඒකේ තියෙනවා භාවනා පටන් ගන්නකොට කිසි දෙයක් මනසේ තොරන් ගහන්න යන්න එපා. මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන් ද කියන එක. සක්මණට ගියාට පස්සේ සක්මණ ඉස්සරහ හිටගෙන මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් ඒක තමයි ආරම්භය. ඊට පස්සේ එහාට මට ඇවිදින්න හිටගෙන නෙවෙයි මම දැන් ඉන්නේ ඇවිදිනවා. එතකොට Taman දන්නවනේ අතීත මතක් වුණා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අතීත මතක් වෙනවා කියලා කියන්නේ හිත දැන් විවේක වෙලා. නැත්තම් දැන් දති එකක්මක් බඩේ එකක්මක් කිසි එකක්මක් තියෙනවා නම් අතීතේ නැහැ. හොඳට ඒක මතක තියාගන්න. අතීතයට හිත යනවායි කියලා කියන්නේ දැන් හිත විස්්‍රාම වෙලා. හිතට කරන්න වැඩක් නැති නිසා රෝන්දේ ගහනවා. ආයෙ වෙලාව කියන්න තියෙන පොළොවේ පයි තිනකොට මේ වම වේ දකුණ වශයෙන් නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී මේ ආශ්වාස මේ ප්‍රශ්වාසය කියලා දැනගන්න අසුළු එක තමයි අපි පළවෙනිම භාවනා කර්මස්ථාන උපදේශන පන්තියේ දෙන්නේ. ඒක නිසා මම හිතනවා දැන් ආයෙත් කාලේ පැමිණලා තියෙනවා කියලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් චන්දනගෙන් ඉල්ලීමක් කරලා ඒ මූලික උපදේශ පරිදි අහුම්කම් දෙන්න. ඒකේ අහක යමක් වෙන්නේ නැහැ. යම් ප්‍රයත්නයක් කෙරුවට පස්සේ ආය අහනකොට නාහපු කාරණා ගොඩාක් හම්බ වෙනවා. එදා ඇහින්ති නැති අලුත් කරුණු. ඒ අත්දැකීම් ඇතුව අහනකොටයි අත්දැකීම් නැතුව අහනකොටයි ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ඒකට හොඳ උපදේශය තමයි මේ මූලික උපදේශ පන්තිය. අහන්න අහනකොට මේ ප්‍රශ්නේ හිතේ තියාන අදාළ කරුණු ටික ලියා ගන්න. එතකොට පැහැදිලිවම හිතට වදිනවා. ගත්තන ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ නාසිකාග්‍රේ වරණතුල ආනාපාන සතිය. මම නාසිකාග්‍රේ නාස්වාසය ඇතුළන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. එය හොඳින් දැනේ. විටක උණුසුම් වේ, විටක සීතල ගතියක් දැනේ, විටක එය දිගුය, විටක එය කෙටිය, විටක එය නොදැනෙන තරම් වේ. ආස්වාසයේ ස්වභාවය මේ ආකාරයේ තේරුම් ගත්ෙමි. මම නාසිකාග්‍රයෙන් ප්‍රාශ්වාසයේ පිටවන ආකාරය නිරීක්ෂණය කළෙමි. එය වඩාත් හොඳින් නොදැනේ. විටක හොඳින් දැනේ. විටක සියුම්ව දැනේ. බොහෝ දුරට ඒවා කෙටිය. සමහර විටක දිගුවට දැනේ. උණුසුම් හා සිසිල බව දැනේ. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ ස්වභාව වෙනස් බව වටහා ගත්ෙමි. මට ආශ්වාසයේ සිත තබා ගත හැක්කේ ආශ්වාස වාර 3ක් 4ක් පමණි. එය දැනෙන්නේ නාසය ළඟදී. සිත වෙනතකට ඇදී යයි. වරක රාගයකට, වරක ද්වේෂයකට ඇදී. ප්‍රශ්වාසය දැනෙන්නේද ඊට ආකාරයටමයි. පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී දන හිසේ අධික වේදනාවක් දැනුණු වෙලාවට වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කළෙමි. එවිට එය නැති වී ගියේය. සිත මූල කර්මස්ථානයට යොමු කළෙමි. නමුත් ආශ්වාසය ප්‍රශ්වාසය එකවර ප්‍රකට වූයේ නැත. සිත වෙනතකට ඇදී ගියේය. ද්වේෂ සහගත සිතුවිලි ඉස්මතු විය. පරණ දේ මතක් විය. ද්වේෂයක් ද්වේෂයක් යයි කීපවරක් මෙනෙහි කිරීමෙන් නැති වී ගියේය. මෙසේ ටික වේලාවක් සිටන විට නැවත ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමි. හුස්ම රැලි කිහිපයක් බලද්දී සිත සංසුන් විය. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනෙන තරම් විය. මා පරියන්කේ සිටන බව දැනුනි. මෙලෙස තප්පර කිහිපයක් ගිය විට දිග්ගු හුස්ම රැල්ලක් දැනුණු අතර තිබුණු සංසුන් ගතිය සතුට අඩු වී ගියේය. ටික වේලාවක් පරයන්කේ සිටීමේ නැවතද පෙරසේම විය. ගරු ස්වාමින් වහන්සේ මා නිවැරදි භාවනා මාර්ගයේ සිටින්නේද? මෙතන ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද? පාදා දෙනමින් කාරණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ නිවන් අවබෝධ වේවා. තිරුවන් සරණයි. කම්තම් වාර්තා කෙලිමිදී ඒ උපදේශ ටික හොඳට මතක තියාගෙන හිතේ දරාගෙන ලියාපු ලියමනක් ඒක නිසා මේ විදිහට ටිකක් දෙක කරගෙන යනකොට අනිවාර්යයෙන්ම භාවනාවේ ගුණයක් එනවා. මේකෙදී එකක් නැත්නම් මෙතෙක් කරපු එකනට එකක් තව දියුණු පිටිස කියන්න පුළුවන්. මේට වැඩිය ළඟ ළඟ මෙනෙහි කරන්න. ආස්වාසයෙන්කොට ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන්න. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න. එතකොට අර හිත පිට යනවා ටිකක් අඩු වෙනවා. හොඳටම අමාරුනොත් විතරක් පිට ගිහිල්ලා අර කියලා තියෙන විදිහට ද්වේෂක් වශයෙන් මෙනෙහි කරාට කමන්නේ නමුත් අරමුණ මෙනෙහි කිරීම තව පොඩ්ඩක් වැඩි කෙරුවොත් වාසිල්ල වෙනවා. මේට වැඩිය පාලනයක් අතර ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට වාර්තා කිරීම සිද්ධ වෙනවා නම් භවනා අල්ල ගන්න වැඩි කල්යක් නැහැ. හොඳයි කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන බැලීමේදී ඇතැම් විට ශාරීරික වේදනා විවිධ ශබ්ද ඇසෙන විට ඒවාද මෙනෙහි කරමින් ආස්වාස ප්‍රස්වාස බලන විට සිත තැන්පත්ව සුදු පැහැති ආලෝකයක්ද ඇස වටා චක්‍රාකාරව ගමන් කරයි. කරන කරන කැඩී බිඳී යන බිඳු ආකාරයේ සටහන් දර්ශනය වේ. ඒ අතර ආශ්වාසය ප්‍රශ්වාසයද මෙනෙහි කරමි. නැවත පෙර පරිදි ශබ්ද, සිතුවිලි, වේදනා ඇති වේ. මේ භාවනාවට බාධාකාරී බවක් නොදැනුණත් නිවැරදි මාර්ගයේ කෙරෙනවාද මෛත්‍රියෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ආරම්භයේදී හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා ආස්වාද ප්‍රසවාසය ගැන විස්තර කරන්න. නමුත් ඉස්සල ප්‍රකාශය වගේ ආස්වාසය කරනකොට අත්විඳින දේවල් ප්‍රසවාසය කරනකොට අත්විඳින දේවල් එකතු වෙලා නැහැ. කෙසේ නමුත් පහුගිය දවස්වල ලියපු ලිවුම් සහ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලෙන් පාඩම් ඉගෙන ගත්ත බව පේන්න තියෙනවා. ඒක නිසා මේ සද්ද වේදනා හිතවිලි තියෙනකොට පොඩි ආදර්ශයක් විදිහට මේ හිතා ගන්න. සද්ද ඇහුනට මට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ ගණන් ගන්න එපා. වේදනාව කාට එක නොදැරිය හැකි නෙවෙයි නම් ගණන් ගන්න එපා. හිතවිල්ලක් කාට මම හිතලා ගත එකක් නෙවෙයි නම් ගණන් ගන්න එපා. යම් විදියකට හිතලා ගන්න යනවනම් එහෙම නැත්නම් මට නම කියලා කවුරු හරි ආමන්ත්‍රණය කරනවා නම් දරා ගන්න බැරි වේදනාවක් තියෙනවා විතරයි අපිට භාවනාවට බාධා වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා බාධා විචාර කරන් ගන්න එපා. ඒ තියේදී ආනාපානයට වැඩි ගෞරවයක් ප්‍රමුඛ ස්ථානයක් අවධාරණයක් යොමු කරන්ඩ මෙනෙහි කිරීම ලං කරලා නැත්නම් මෙනෙහි කිරීම ළඟ ළඟ කරලා ආනාපානේ නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ ස්වභාවික ලක්ෂණ ගති භාව අර ඉස්සලා ලියුමේ සඳහන් කරලා තියෙන විදිහට මලු දෙකකට දෙපැත්තට දාන්න මේ ආස්වාසයේ තොරතුරු මේ ප්‍රස්වාසයේ තොරතුරු කියලා මේක පොඩි දියුණුවක් වෙයි හැබැයි ඒක දුර ගමනක් යන්න ලොකු කලෙලියක් වෙනවා ඒ නිසා මේ වාර්තා කිරීම උත්සාහය හොඳයි කියලා කියන්න පුළුවන් ගරුතර ස්වාමින් වහන්සේ මා මෙහි ආ පළමු භාවනා වැඩසටහනේ ආනාපානය කරමින් ඊට පසු දෙතිස් කුණපේ විස්තර වශයෙන් බැලුවෙමි. දෙවැනි දින ආනාපානයම පමණක් කරමින් සිටන විට නොඑක් සිතුවිලි පැමිණ ඒට බාධා ඇති විය. තුන්වෙනි දින ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි ආනාපානය වඩා ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කරමි. ආනාපානය මිතුරු කරගෙන එහි සිත පැවැත්වීම අසීමිත සතරක් විය. සති නිමිත්තේම සිත රැඳෙමින් ඒ තුලින් ආනාපානය බැලුවෙමි. සති නිමිත්තේ තුන්වරක් සනිටුහන් තුනකින් ආනාපානයේ කොටස් තුනකින් පෙන්눔 කළෙමි. පසු ආශ්වාස මග දිගටත් ප්‍රශ්වාසය ඊටත් දිගටත් ගමන් කර අවසානයේ ආශ්වාසය ප්‍රශ්වාසය කියා මෙනෙහි කළෙමි. මේ ගැන ඔබ වහන්සේ තවදුරටත් දෙන උපදේශය දොහොත් බුදුන් දී පිළිගනිමි. මේක තව අල්ල ගන්න ඕන තව ආණ්ඩු මට්ටු කරන්න ඕන තව මේචා කරන්න ඕන නම් තමට ආස්වාද ප්‍රසවාස කියන එකද ඇතුල් වෙනවා පිට වෙනවා කියන එකද ගන්නවා හෙලනවා කියන එක දන්න කෙටි වචනයක් හුරතල් වචනයක් දාලා අවශ්‍ය නම් දෙසරක් මෙනේ කරන්න. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුන් සැරයක් නැත්නම් දෙසරයක් නැත්නම් පිට වෙනවා පිට වෙනවා කියලා ඒ මෙනේ කිරීම පොඩ්ඩක් වැඩි කරනවා නම් වාහනේ ඇක්සලරේටර් එක පෑගුවා වගේ ගමන වේගවත් වෙනවා. ඉස්සෙල්ලා මෙනේ කිරීම අල්ලා ගන්න ඕනේ. අල්ලාගෙන අවශ්‍ය වෙලාවට ටිකක් වැඩි කරලා දෙන්න. වැඩි කරපු ගමන් හරියටම මේ Tamand ඕනේ පතේම ඕනේ පෙතේම ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට එහෙම යන ගතිය අඩු වෙලා ආනාපානයේ নিমগ্ন වෙන ගතිය වැඩි වෙනකොට ඉබේම අදිෂ්ඨාන ශක්තිය හරහා ඉදේම චිත්ත ශක්තිය හරහා Tamanට ජයග්‍රහී හැඟීමක් එනවා. දැන් මට අල්ලන්න පුළුවන් කියන හැකීම ඉතින් ඒකට අනුග්‍රහ කරන එක තමයි අපි කරන්නේ. ඒ නිසා මේ කරන ක්‍රමයක් හොඳයි. වඩා හොඳින් කිරීම සඳහා අවශ්‍ය වේලාවල් වලට ළඟ ළඟ මෙනෙහි කිරීම කරන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට පය භාගයක් පමණ හොඳින් සතිය පවත්වාගෙන යද්දී හුස්ම නොදැනියයි. නාසයෙන් උඩට නූලක් උඩට යනවාක් මෙන් හැඟේ. එය හුස්ම නොවේ යයි සිතේ. කයේ වේදනාව පවතී. නමුත් කයෙහි සමබරතාවය නැති බවක් සිතේ නැවතත් හුස්ම ගැන සිතා බලාගෙන සිටන විට කෙටි හුස්ම නැවතත් ඇතිවේ. පින්වත් ස්වාමින් වහන්සේ මේ தත්ත්වයේ කුමක්ද යන්නත් ඉදිරියට ආනාපාන සති භාවනාව කරගෙන යාමට උපදෙස් දෙනසේක්වා. වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඉස්සරහට යනකොට ওই විනාඩි 30ක්වත් යන්නේ විනාඩි 25න් විනාඩි 20න් විනාඩි 15න් ඉක්මනට අර එකම භාවනා මධ්‍යස්ථානයේ එකම භාවනා වැඩමුළුවේ ඉන්නේ හුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විනාඩි 30ක් විතර ගිහලා ආනාපානට දැම්මයි කියලා කියන්නේ එතකොට හිත වෙහෙසටපත් වෙලා තියෙන්නේ. හිතේ ශක්තිය තියෙන විනාඩි 35යි. 35 වෙනකොට අල්ලගන්න බැරි නම් ඒක කාලවිසි කරපු උක්දණ්ඩක් වගේ රස වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ දැන් මේ තියෙනකේ වාසියට ඉඳ ගත්ත ගමන්ම අච්චර වෙලා ගන්න නැතුව පුළුවන් තරම් ආනාපානට දාගන්න. දාගෙන පුළුවන් තරම් ආනාපාන ඇතුළේ තියෙන ඒ ස්වභාව ලක්ෂණ ගති භාව ධාතු දැක ගන්නාසුළු හිටියොත් ওই පිටින් එන වගේ බලපෑමක් ඇත්තම නැතු වෙනවා. ආනපනෙත් එක්ක හිත මූණට මූණ දාලා හිටිනවා. ඊට පස්සේ තමයි තේරෙනවා මේ එකලස විතර නඩත්තු කරන්න ඕනේ භාවනා භාවනා විසින් කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ විදිහටම කළත් ඉස්සරහට යනකොට ඉක්මනට අරමුණට දා ගන්න පුළුවන් හැකියාව වැඩි වෙන බව පේනවනම් ඒක දියුණුවක ලක්ෂණයක්. ඒ සඳහා කලින් සක්මන් කරන්න. සක්මන් කරලා ඇවිල්ලා හොඳට වාඩි වෙලා පට්ටලේ හදලා දීලා කයේ තියෙන සම්බර භාවය පෙන්ලා දීලා හැකි ඉක්මනින් මූල කර්මස්ථානෙට හිත හාද කරගන්න කටයුතු කරලා දෙනවනම් මේට වැඩි උඟා තොරතුරු ගන්න පුළුවන් වෙයි. ගෞතම ස්වාමින් වහන්සේ අද උදේ පාරයන්කේදී වාඩි වී ටික වේලාවකින් සිත නිතැතින්ම ඇතුළට වැටි පාරයන්කේ සිටන අයුරෙන්ම ඇටසැකිල්ලක් ඇතුළතින් දැක්කමි. ඒ ටික වේලාවක සිත පවත්වාගෙන සිටන විට අත්පා ඇඟ ආදී සියල්ල තුල වේදනාවක් ඇතිවිය. ඒ දරාගත හැකිය. පරයන්කෙන් නැගිටින විටත් එම වේදනාව තිබුණි. නීරස ගතියක්ද සිතේ පහළ විය. ස්වාමින් වහන්සේ මේ කුමක්දයි පහදා දෙන මැනවි. මේක ආයෙත් පිටපොට ගිය කමඨාන් සුද්ධ කෙල්ලක් ආනාපාන ගැන වචනයක්වත් කියන්නේ ඇටසකෙලි ගැන කතා කරනවා කංගේ වේදනා ගැන කතා කරනවා ඒ නිසා වල්ලාසියෝ ගැන කතා කරනවා තුරුම්පාසිය නැහැ ඒ නිසා මම අර ඉස්සලා විස්තර කරපු ලියුම් වලට අහුම්කන් දුන්නා නම් මතක තියාගන්න ඒ පේන එක හුස්මක විස්තරයක් මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා. ඒකට සලකන ප්‍රමාණය තමයි මේ වයින් එන කරදර අඩු වෙන්නේ. දැන් මෙව්වට සලකන බව වැඩි වෙලා තියෙන්නේ. මොකද ඒ වගේ අලගිය මුලගිය විස්තර කියනවා. ආනාපාන ගැන වචනයක්වත් නැහැ. ඒ නිසා හම්බ වෙච්ච වෙලාව හැමදාම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්ච වෙලාවේ මේ මූල කර්මස්ථානයේ වග විභාග ගති ස්වභාව ලක්ෂණ දැක ගන්නා තාක් මේ දිගට මතක් කරලා දෙන්න පුළුවන්. නමුත් හිතේ තියෙන කඩප්පුලි ගතිය එන ඔක්කොම විස්තර කියනවා කදාවත් ආනපන ගැන කියන්නේ. ඒ තාක්කල් කාලේ නාස්ති වීමක් කියත අකුසලයක් නැහැ. කාලේ නාස්ති වීමක් වෙනවා. ඒ නිසා කරුණා කරලා ඒ අදාළ පසුබිමට අදාළව කතා කරන්න මේ පේන අනම්මනම් විස්තර ලියන්න යන ඒවා නිකන් නව කතා විතරයි. ගම්මැදි හැලී විතරයි. ඇයි හොඳ අයියක් විතරයි. නඩුවට අදාළ තොරතුරු මොකුත් නැහැ. ඒ කෙනාම වුණත් ඉදිරිපත් කරන්න කැමති නම් දැන් වුණත් මේ අතර අතර වාරේ කීයක් ආස්වාස ප්‍රසවාස බලන්න පුළුවන්ද මොකක්ද ආස්වාසයේ විස්තර මොනවද ප්‍රසවාසයේ විස්තර කියලා එයාට පෙරමග ලකුණු 15 වෙයි. මේ ලියලා තියෙන්නේ පහුගිය දවසල තිබුණු කමඨාන් සුද්ධ කිරීමෙන් සාරයක් අරගත්තේ නැතුව උත්සාහ කරලා තියෙනවා ලියන්න. නමුත් මට කරන්න පුළුවන් මේ වගේ ගුණ දොස් විචනයක් විතරයි. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව වඩන විට සෑම විටදීම ආශ්වාසය ප්‍රශ්වාසය ලෙස සිහි කරමි. ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙසද සිහි කරමි. මෙලෙස දිගටම සිහි කිරීම විතක්ක ਵਿਚාර අවස්ථා දෙක දැයි පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. මට දැනගන්න ඕනේ මේ සිහි කරනකොට මොනවද පේන්නේ? මොනවද දකින්නේ? මොනවද අත්විඳින්නේ කියන එක. ඒක නිසා ගාන ගණන් පත්‍රයේ තිබිලා තමන්ගේ කොලේ ගාන ලියලා ගාන සුළු කරලා තියෙනවා උත්තරේ පෙන්නලා නැහැ. මේ මෙනේ කරන බව හැබෑව. ඒක විතක්ක ਵਿਚාරද කියලා දැනගන්න ඕනයි කියලා කියන්නේ කොහොමඩක්වත්. විතක්කේ යෙදී වීමෙන් මෙනේ කිරීමෙන් ලබන්න ඕන ප්‍රතිඵලය ගැන හැඟීමක්ම නැහැ. ඒ නිසා මෙහෙම විදියට මෙනේ කරනකොට සහ මෙනේ නොකරනකොට කල්ලාතු මෙනේ නොකර කරපු වෙලාවක මොකද්ද වෙනස නැත්නම් දැන් මොකද්ද ආස්වාද ප්‍රසවාසයේ විස්තර විභාගේ මොකද්ද අත්දැකීම? මොනවාද අත්විඳීම කියලා ඉදිරිපත් කරන තාක්කල් ඒ ඒ කොළ සාකච්ඡා කරන්න තරම් වටින්නේ නැහැ. ඒ නිසා මම ඒ කියූපෙක් නැයින ඉල්ලා හිටනවා දැන් වුණත් කමක් නැහැ. විදිහට මෙනෙහි කරන වෙලාවේදී මොනවද බින්දේ මොනවද දැක්කේ මොනවද අත්දැක්කේ කියලා කියන්න පුළුවන්. ඒක භාවනාවට නැත්නම් සාකච්ඡාවට හොඳ ගැම්මක් වෙයි. එහෙම නැත්නම් කලෙමුණින් නමල වතුරක් කරන එක තමයි සිද්ධ වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට සිත පිහිටන්නේ එක් පාදයක ඇඟිලි පෙදෙසේ වන අතර අනෙක් පාදයේ විලුඹ පෙදෙසේය. මෙසේ භාවනා කිරීම වැරදි ක්‍රමයක්ද? මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ වහා අවබෝධ වේවා. වැරද්දක් කියන්න බෑ. එතකොට ඇඟිලි වල සහ අනෙක් කකුල විලුඹ තියෙනකොට ඒ දැනෙන දේ ඇඟිල්ලට දැනෙන්නේ තද ගතියක්ද, බර ගතියක්ද, චංචල කම්පන ගතියක්ද උණුසුම සිසිලසක්ද විලුඹට දැනෙන්නේ මොකක්ද කියලා කියනවනම් තමන්ගේ භාවනාව තමන් විවේචනය කරන වෙනුවට හම්බ වෙච්ච ප්‍රතිඵල හම්බ වෙච්ච ප්‍රතිලාභ ගැන කතා කරන්න පුළුවන් ඒ අනුව බලනකොට ඉස්සලා ලියුම් දෙකට වැඩිය මේකේ පොඩ්ඩක් ගුණයක් තියෙනවා මම සක්මන් කරනකොට මම වම වශයෙන් දකුණු වශයෙන් වෙන්කොට දැක් ගන්නා ගතියක් වගේ පේනවා එක පායක ඇඟිලි වල අනෙක් පාය විලුඹ කියලා නමුත් එතනින් ගිහිල්ලා අදාළ තොරතුරු කියන්න ගොළු වෙලා තියෙනවා. අදාළ තොරතුරු සටහන් කරන්න පසුබාලා තියෙනවා. ඉතින් ඒක උනන්දු කරවන්න ඕනේ. හිත තලන්න නැතුව උනන්දු කරනනේ මොනවද ඇඟිලි වල දැනුනේ? මොනවද විලිඹ දැනුනේ කියලා තිබ්බනම් මම මේකට වැඩිය ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. ඒ නිසා මේක හොඳයි ඉස්සලා ලියුම් දෙකට වැඩිය. නමුත් ඒත් නිකන් හමයි තෙලුයි ඇටයි විතරයි මස් නැහැ. තම්බිලා කිරණ කිරිල්ල කිරලා තියෙන්නේ. රාත්තල දිනනවා. රාත්තල දිනුනට මස් නැහැ. ඔක්කොම තියෙන නිකන් ඇට කෑලි, හැමයි තෙලුයි විතරයි දාලා ඔතලා දීලා තියෙන්නේ. මටත් මස් ටිකක් ඕන. මටත් ඕජාව ටිකක් ඕන. ඒක ගන්න ඇඟෙන් ඇටයක් ගන්නවා. ඒ භාවනා කරනකොට මොනවද පේන්නේ කියන එක ගන්න ඒක පුදුම වෙහෙසක් තියෙන. ඒ කාගේවත් දෝෂේ නෙවෙයි මේ තමයි කෙලෙස් වල හැටි. මේ තමයි මාරපාක්ෂික දේ අදාළ තොරතුරු දෙන්නේ නැතුව ඒක වසංගනවා. මටත් තියෙන්නේ අඬා වැටෙන එක විතරයි. බැගෑපත් වෙන එක විතරයි. අනේ මටත් කියා කරේ ලැබෙන්න කිව්වට දෙන්නේ නැහැ. අපි යනවා ඒක නිසා ඊගාව ප්‍රශ්නෙට. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ අද උදේ මා 9ට භාවනාවට වාඩි වී පැය භාගයකින් පමණ කර්මස්ථානය පිම්බීම හැකිලිම සංසිඳී ගියා. එතෙන් පටන් දැනුණ හිස් බව මේ වරණ තුලේ මේ සිතදයි දැන ගැනීමට අවශ්‍යයි. දක්වින් පැය එකහමාරක් පමණ සිටීමේ අතරින් පතර සිතුවිලි සහ කකුලේ වේදනා සහ පිම්බීම හැකිලීමද ඊතා සුළු වශයෙන් දැනනමුත් හිස් බව ප්‍රකටව දැනුණා. වරින් වර gederදීත් මේ தত্ত্বය ඇතිවේ. උපදේශ පතමි. තිරුවන් සරණයි. මේ හිස් බව පටන් ගන්නම ලියලා තියෙනවා. ඊට පස්සේ මේක කැඩෙන වෙලාවක් එනවනේ. හිස් බව ගිහිල්ලා එක්ක නැවත පිම්බීම හැකිලිම් පෙනෙයි. නැත්නම් හිතවිලියේයි, සද්දයේයි, වේදනාවේයි අන්න ඒකත් තොරතුරු ගත්තොත් මේ හිස් භවයේ මුල මැද අග කියන තුනම අල්ලන්න පුළුවන්. දැන් මේකේ පටන් ගන්නම ලියලා තියෙනවා. පටන් ගන්න මෙච්චර පිරිසුදු මදි. මැද තියෙනවා හිස් බවක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක නැති වෙන බවත් ලියලා තියෙනවා. නමුත් පටන් ගන්නකොට කොහොමද කියලා හොඳ විස්තර සහිතව බලන්න. එනතන් අරමුණේ ගෙවි යෑම සහ හිස් බවේ පටන් ගන්නම කියලා මොකද්ද කඩයිමක් පයින් තනක් තියෙනවා. මල මල් පැන්නුමක් කිරි පැන්නුමක් තියෙනවා. ඒ නිසා අරමුණ ගෙවි යෑම සහ හිස් බව පටන් ගැනීම කියන තැන එහෙම අන්ධබූත වෙන්න දෙන්නේ නැතුව හොඳට බලන්න. ඊට පස්සේ මේ හිස්තන ඉවර වෙලා ආය ඊතේ ආරවුල පටන් ගන්නවා. කෙලස් පටන් ගන්නවා. ඒකටත් හොඳට අවධානය යොමු කරන්න. මොකකින්ද මේ හිස් බව නැති වෙන්නේ කියලා. එක සැරේ නැති වෙනවද ටික ටික නැති වෙනවද කියලා. මේව ඔක්කොම කමටහන්. බෙදෙට යනවයි කියලා කියන්නේ ඇත්තටම ලොකු ඉදිරි ගමනක්. නමුත් මෙතනින් ගියාට පස්සේ මේ ඇති වෙන හිස්කමෙත් මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා. නිසා අරමුණ ගෙවීම හිස්තන පටන් ගන්නම වෙන්න පුළුවන්. ඊට හිස්තනේ ඉන්න බව දැනීම ඒක පැයකමාරක් විදිහට මැද. හිස්තන ඉවර වෙන තැන සටහන් කරන්න. ඒකේ තියෙනවා Tamanටම අදාළ කමටහන්. ඒකට උනන්දු නොවුනොත් ඒකට අවදි නොවුනොත් අපි හැමදාම හිස්තනේ මැද විතරයි දකින්නේ අග දකින්නේ අගත් දක ගන්නා සුළු තරමට උනන්දුවෙන් භාවනා කළොත් තමන්ට තේරෙයි ඒකට විශාල අදිෂ්ඨාන ශක්තියක් විශාල චිත්ත ශක්තියක් විශාල වීරියක් ඕනේ මේ හිස් බව ගෙවෙද්දි ඒක දිහා උනන්දුවෙන් බලන්න. ඒක තමයි ඊගාට කරන්න තියෙන දේ. අවසරයි ස්වාමින් වහන්සේ මේ හිස් භවයේදී වෙනත් අරමුණු දැනෙන එක බොහොම මේ සියුම්ම දැනෙන්නේ. ඒක ගණන් ගන්නත් නැති තරමට සිතිවිලි බොහොම සියුම්ම දැනෙනවා. වේදනාව සියුම්ම දැනෙනවා. ඒ හිස් භාවය. ඊට පස්සේ හිස් භාවය ඉවර වෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට මේ නැවත පිම්බීම හැකිලිම දැනෙනවා. එහෙම වෙනවනම් ඊගාවට පේන පිම්බීම හැකිලිම ආයශරයක් ආදුනිකෙක් වාගේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ අලුත් ආරාධනාවකින් පිම්බීම හැකිලිම දිහා බලන්න පුළුවන් නම් Tamanට උක්වවන මිනිසෙක් පළවෙනි අස්සන කැපුවට පස්සේ ඒ ආයේ බින්නගුන් හාන්න ඕන පැලහිටවන්න ඕන පොර පාරක් ගාවම ආයසරයන් නිරියසන්නක් ගන්න පුළුවන්. දෙවෙනි සැරේ කැපුවට පස්සේ ආයෙසරේ පෝර පාරක් ගවුවොත් තුන්වෙනි නිරියසන්නත් ගන්න පුළුවන්. ඒ වගේ තමයි දෙවෙනි සැරේට මතුවෙන එක අතහැරලා දැම්මොත් අපිට ආයෙ බින්නගොන් හාලා පැලහිටවන්න වෙනවා. ඒ නිසා අන්නාසි කැපුවත් උක්වැව්වත් නිරියසන්න ගන්න නම් දෙවෙනි සැරේ පිම්බි මැකිලි මාවට පස්සේ පෝර පාරක් ගන්න. ඒක දිහා හොඳට බලනින්න. එතකොට දෙවෙනි සැරේදී තනකොළ නිලීම් කරන්න ඕන කරන්නේ බින්නගුමක් කරන්න ඕනේ අලුතෙන් පැල හිටවන්න ඕනේ ලාභ පිට ආය අස්චනිවාරයක් නිදි අස්සන්න කියලා කයකට කියන්නේ අපි ඒක ගන්න පුළුවන්කම ඒ නිසා දෙවෙනි සැරේ පිම්බෙම හැකුලා දැක්කයි කියලා කියන්නේ නිදි අස්සන්නට ලෑස්ති ඒ නිසා නැගිටින්න නැතුව ඒක අරමුණු කරගෙන හිටියොත් එතකොට මේ පාලනයක් යටතේ හරියට මේ තමන්ගේ අධීක්ෂණය යටතේ සියල්ල සිදුවෙන්න පටන් අරගෙන ඉස්සල වෙච්ච ටිකම ඊට අඩු ඉන්ධන ප්‍රමාණයකින් අඩු ශක්ති ප්‍රමාණයකින් ආයෙ රවුමක් බලන්න පුළුවන්. ඒ නිසා මේක ඇත්තටම මේ උද්දකලා භවයේ හිස්තනේ අඩු නැතිවීමක් නෙවෙයි. මේක භාවනායම දියුණුවට පෙර ලකුණක් ඊගාට පෙනෙන පිම්බීම හැකිලිම අලුතෙන් දැකපු එකක් වගේ ආධුනික මනසක් දාලා කෙරුවොත් තමන්ට ඒ පරියන්කේදීම තව අස්වැනි වාරයක් නෙලා ගන්න පුළුවන්. ඒ නිසා ඒක අරමුණු කරගෙන ආධුනික මනසකින් ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අද නම් මේ එහෙම උනේ මේ දවල් දාන ඔය බත් බත් වේලක් නොකවට බඩ පැලවෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වේල නොකනොබි කරගෙන යන එක වෙනවනම් සංවිධායකට කියන්න මට භාවනා කරන්න આવොත් මම සමාහට උදේට එන්නේ නැති වෙන්න පුළුවන්. දවල්ට එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ ළඟ ඉන්න කට්ටිය ඇවිල්ලා කතා කරනවා. එක්කෙනෙකුට කියලා තියන්න ඕනේ. මට මෙහෙම දිගට යන්නොත් මම යනවා. ඒ විදිහට ඊ ගාවට එන අවස්ථාව බත්වල නැහැ. දවල් දාන්නේ නැහැ. උදේ දාන්නේ නැහැ. භාවනාවෙමයි තියෙන්නේ. ඒ වෙලාවට ඒක අර බත් වේලක් හරි කැප කරලා මේක ගන්න ඕනේ. ගත්තොත් තමයි තේරෙනවා ලොකු ඇතුළතින් මහට ගන්න තමන්ගේම අත් උදව්වේ මේ අත්බේත් වලින් ක්‍රමසහ විදි වලින් ඉදිරියට යන්න පුළුවන්. හොඳයි. ගාන ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කළෙමි. වම දකුණ වශයෙන් ටික වේලාවක් සක්මන් කොට ඔසවනවා, තබනවා වශයෙන් කකුල් දෙකම මාරුන් මාරුවට තැබෙමි. පොළොවෙන් කකුල ඔසවන විට සැහැල්ලුවක් දැනුනි. පොළොවට තබන විට පොළොවේ තද ගතිය පතුලට දැනුනි. මෙලෙස විනාඩි 45ක් පමණ සක්මන් කරමි. සමහර වෙලාවට ඇඟ සම්බර නැති බවක්ද වරාන් ඇතුලේ පය ඔසවන විට දැනුනි. එවිට ඉක්මනින්ම පය පොළවේ තැබීමි. මේකේ සාමාන්‍ය විස්තරයක් සපයන්න දැනුවත් වෙලා තියෙන ප්‍රශ්නයක් නගලා නැහැ. ඉතින් මේකත් තව තියුණු කරන්න ඕන ප්‍රණීත කරන්න ඕන නම් වම පායට සාපේක්ෂව දකුණු පායේ වෙනසක් තියෙනවද කියලා බලන්න. මම වම තැබීමේදී ලැබෙන අත්දැකීමයි දකුණු පායේ තැබීම අත්දැකීමයි ඒ දෙක කඩාගත්තට පස්සේ තමයි හිත කිඳා බැහිම පටන් ගන්න. මේක දැන් ලෑස්ති වෙලා තියෙන ඔක්කොම තව ටිකක් මේ මේ සුසර කරලා බලන්න සැලසුම් කරලා බලන්න වම් පාය අත්දැකීම සහ දකුණු පාය අත්දැකීම අතර වෙනසක් තියෙනවද කියලා. නොතිබෙන්න පුළුවන්. නමුත් මේ බැලීමම උනන්දුවට කාරණාවක් වෙයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මම දැන් මෙතන සිතන විටම ශරීරයේ වැල්ලොංචිල්ලාවක් මත සිටින්නාසේ සෙමෙන් දෙපසට නැලවෙන ගතියක් දැනේ. ආශ්වාස ප්‍රශ්වාස හොඳින් දැනේ. සෙමෙන් සෙමෙන් සංසිඳන බව හා නැවත ඇවිස්සී යන ආශ්වාස ප්‍රශ්වාස දැනේ. ප්‍රශ්වාස බිඳි බිඳි යන අතර ආශ්වාසයේ ඒකාකාරීව සිදුවන බව දැනේ. සද්ද ඇති විට ආශ්වාස ප්‍රශ්වාස වේගවත් වන බව දැනේ. ආශ්වාස ප්‍රශ්වාස ටික වේලාවක් නැති ගිය අතර හිඳිනවා හිඳිනවා කියා මෙනෙහි කළෙමි. එවිට හුස්ම හිර වෙනවාසේ වේදනාවක් දැනී ගියේ. තවද හිස සිට පාදයේ දක්වා ඇටකටු තද වී යන වේදනාවක් ඇති විය. මෙය මරණ දුක හා ජාති දුකසේ හැඟින. නැවත ශරීරයේ සෙමින් සෙලවෙන බව දැනිනි. එවිට දැනෙන වේදනාව අදුක්කම සුඛ වේදනාවසේ දැනුනි. නිදා ගන්නා විටද මෙම සියුම් පැද්දෙන ස්වභාවය දැනේ. වේදනා ශබ්ද තිබුණද ගැටීමක් නැත. කැමැත්තක්ද නැත. ඒවා වෙන්ව හඳුනාගත් හඳුනා ගනි. ආස්වාස ප්‍රසවාදයේ දැනී නොදැනියයි. මේ අවස්ථාව පැහැදිලි කර දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔය වෙනකොට තමන්ට තියෙන කරදර වලින් බාධා වන්නේ නැති වෙලාවේදී ආනාපානේ ආස්වාස ප්‍රසවාස පුළුවන් තරම් සමීපව පවත්තන්න ආස්වාද ප්‍රසවාසයේ දෙක වෙනස දැනගන්නා සුළුව ආස්වාසෙන් ආස්වාසයට සිදුවෙන වෙනස්කම් අල්ලගන්න පුළුවන් ගෙන්නේ මේ බාධා වලින් එන නපුර බාධාගෙන එන කටුක භාවයේ යම් ප්‍රමාණයකට දරා කියා ගන්න ගියොත් විතර නැත්නම් හැම වෙලාවෙම හිත කැඩෙනවා. දැන් පුළුවන් වෙයි මේ වේදනාවට හිත ඉච්චර සැලෙන්නේ නැති නිසා ආනාපාන දිගේ බොහෝ වෙලා පවත්තන්න. එතකොට විතරයි ආස්වාසී හෝ ප්‍රස්වාසයේ විපරිණාමය පෙරලිය රූපාන්තරණේ වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාව පාවිච්චි කරලා පුළුවන් තරම් බලන්න හුස්ම මූණට මූණ දාලා එක දිගට බලනකොට ඒකේ මොන වගේ වෙනස්කම් වෙන්නේද වෙන්නේ කියලා. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් බවයි පේන්න තියෙන. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා කියන්න පුළුවන්. කර්සාමින් වහන්සේ තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව කරද්දී පාට පාට පින්තූර පෙන්ව බවත් මා හිඳගෙන සිටි ආනාපානයේ සාමාන්‍ය සමාවෙන්න ආසනය සමග පාවි යන බවත් දැනුනි. හුස්ම ගැනීමේදී අඟල් එකහමාරක් දෙකක් පමණ උඩට වරන් ඇතුලේ S ප්‍රමාණයට යන බවද දැනුනි. ඉන් එහා කොපමණ ආනාපාන සතිය උත්සාහ දරුවද පින්තූර නොපෙනීමෙන් එතන එතන දෙයක් නැත. මට ඊට එහා බවුන් වඩන්නට බැරි වේද? ඒට පිළිමක් මට ඉතා ශ්‍රද්ධාවෙන් කියා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ බලාපොරොත්තු වන මගපල් ලැබේවා. තෙරුවන් සරණයි. මම පිළිසුදු නෑ. ඒ අර මේ රූප පෙනීමද බාධා කරගෙන තියෙන නැත්නම් රූප වෙන්නේ නැති එක බාධා කරනද කියලා මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කරනවා නම් ඒ රූප පෙන්ුණාට බලන්න රූප පේන්නේ නැති වෙලාවේ ආනාපානෙ කොහොඳ රූප පේන වෙලාවේ ආනාපානෙ කොහොඳ එච්චරයි. ඒක මේ මේ තම මේ භාවනා කරන ගමන් මට භාවනා කරන්න බැරිද කියලා අහනවා කියලා කියන්නේ මේ වතුරේ බැහැගෙන මේ වතුරේම ජීවත් වෙච්ච මාළුවේ කායින් හරි යවුවොත් මේ වතුර කියන එක මට පෙන්නලා දෙන්න කියලා කෝපෙන්නන්නේ. වතුරේම ඉපදිලා වතුරේම ජීවත් වෙන මාළුවෙක් ඇහුවොත් මට වතුරේ ස්වරූපය කියලා දෙන්නේ කියලා. කියලා දෙන්න මේ භාවනා ඉන්න ගමන් මම අහනවා භාවනා වඩන්න බැරිද කියලා. ඒ නිසා ඒක මන් දෝත්සාහිකමේ ලකුණක් කෙලස් ලකුණක්. බලන්න උත්සාහ කළා මේ රූප පේනකොට ආනපාන කොහොමද රූප පේන්නේ නැතිකොට ආනපාන කොහොමද කියලා කලපගන්න පුළුවන් නම් ඒක ලොකු ඉදිරිපෙම්මක්. මම දන්නේ ඒක නෙවෙයි වගේ ලියලා තියෙන එකෙන් එච්චර පිරිසිදු නෑ. ඒ නිසා ඒ කෙනාට සභාවට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් කට උතරක් දෙන්න පුළුවන් නම් පැහැදිලි කරන්න මොකද්ද මේ භාවනා කරන්න බැරි තරම්ම අභෞවේ වෙන වෙන්න ඇවිල්ලා තියෙන බාධා වශයෙන් පේන්නේ මොකද්ද කියන එක. ඒක එතකොට ඉස්සරහට යන්න පුළුවන්. මේක එච්චර ලොකු බාධාවක් පේන්නේ නැහැ. කොලේ තියෙන ඒවා බලනකොට නම්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී পায় පොළොවේ ගැටෙන විට දකුණු පාය වැඩි ජවයකින් ගැටෙන බවද තද බව සිසිල් බව දකුණු පාදයට වම් පාදයට වඩා හොඳින් ප්‍රකට බව දැනේ. තවද පාදයේ ස්පර්ශයේ පොළොවට තබන ස්ථානය අනුව එකිනෙකට වෙනස් බව හැඟේ. විතක පිටත ධාරයේ දිගේ ඇතුළත ධාරය දක්වාද පිටත ඇතුළත එවිට පිටට ඇතුළට ඇතුළත ධාරයේ සිට පිට ධාරයේ දක්වාද විහිදියයි. නැග යන විට විලුඹේ සිට ඇඟිලි දක්වාද කන්ද බසින විට ඇඟිලි සිට විලුඹ දක්වාද ස්පර්ශය පැතිරේ. තවද මෙම ස්පර්ශ වක්‍රාකාර බවද කේතුවක මොහොනත් මොහොනතේ සිට වක්‍ර පෘෂ්ඨය හරහා වක්‍ර චක්‍රාකාරයට චලනය වී ශීර්ෂයෙන් කෙලවර වන බවද දැනේ. අද්ද ගැටෙන විට කේතු දෙකක් මුහුණ මුහුණත් එකට තැබුවාසේ මැදින් පටන්ගෙන චක්‍රාකාරව වක්‍ර පෘෂ්ඨය වටා චලනය වී ශීර්ෂව ශීර්ෂවදී නැවතී නැවතී යන සමාවෙන්න නැති වී යන බව හැඟේ. මේ අවස්ථාව වේදනාවේ මුල මැද අගසේ හැඟේ. වැලි මළුවේ දෝවිලි අංශු හා පාදයේ හොඳින් ගැටි ගසක් සිටුවක් මෙන් තදින් සම්බන්ධ වී ඇති බව හැඟී පසුව දැස පියවි මීමැසි පොදියක් මෙන් චලනය වනු වන දෝවිලි අංශු රාශියක් දුටු වෙමි. මේ පටවි ධාතුව බවද කකුලේ හා පොළොවේ වෙනසක් නැති බවද හැඟුනි. නිවැරදි කරන සේක්වා. තෙරුවන් සරණයි. විස්තර ලියමනේ දක්ෂකම පේන්න තියෙනවා. ඒ නිසා මේකට කියන්නේ ආකාර පඤ්ඤාති කියලා විවිධ ආකාර පෙන්නනවා. ඒ ආකාර හොඳට ලං වෙලා බැලුවොත් ආකාර අත නෑර බැලුවොත් එnde ende ende කොජ දාන වතුර හැලියක් වගේ පැහි පැහි පැහි පැහි ඇවිල්ලා සම්පූර්ණ මේක උමාලයක් වෙන තරමට යනවා. ඉතින් මේ රත් වේගනේන අවස්ථාවක් වගේ පේන්නේ. ඉතින් ඒක නිසා මේකම නැවත නැවත කිරීමෙන් තමයි ඒ ආකාරය උන්ට රත් වුණාට පස්සේ ඒක නිකන් පවතින සන්තතියක් බවට පත් වෙන්න යනවා. ඉතින් ඒ වගේ මැදහත් අවස්ථාවක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා උනන්දුවෙන් ඉදිරියට යන්න මේ භාවනාව මෙන්න උනන්දුව හොඳටම ඇති. හිත දහිත කරන ඉදිරියට යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වම දකුණ මෙනෙහි කරමින් තරමක් වේගෙන් පාද තබමින් තබමින් සක්මන් භාවනාවේ යෙදුණෙමි. ඊයේ දින හිතට එන නොයෙකුත් අරමුණු වැළකීමට දැඩි ලෙස උත්සාහ ගනිමින් පාදවලටම අරමුණු කළෙමි. මුලදී හිස තදවෙන්නාක් මෙන් දැනුණද පසුව සිතට ගලා එන සිතුවිලි අපහැදිලිව ටිකෙන් ටික ඒවා නොදැනී ගොස් පාදවලටම යොමු වුණා. ඉන්පසු සක්මන් භාවනාව කරද්දී පහසුවෙන් අරමුණු ගැනීමට හැකි වුණා. මා දැන් ඔසවනවා, තබනවා සිතමින් මෙනෙහි කර යුතුයදයි පහදා දෙන්නේ. සක්මන් භාවනාවෙන් සංසුන් වූ සිත ඇතිවම මා පරයන්ක භාවනාවට වාඩි වුණා. මුලදී හිස දැඩිව තද වී දෙකන් රත්වන වාසේ මහත් අපහසුතාවයක් දැනුණා. නමුත් මා ආශ්වාස ප්‍රශ්වාසයටම හිත යොමු කළා. මුලදී විවිධ බොඳ වූ විකාර මිනිස්සු පහ බොඳ වූ ස්වභාවික දර්ශන දැනුණා. පෙනුණා. හුස්ම රැල්ලටම හිත යොමු කරද්දී ටිකෙන් ටික ශරීරයට මහත් සැහැල්ලු බවක් දැනුණා. වෙන දිනවලට දැනෙන ශාරීරික වේදනා කිසිවක් නොදැනීම මා මා පැය එකමාර පමණ සිටියා. අද පාන්දරද මා එලෙස පැය දෙකක් 4:30 සිට 6:30 දක්වා භාවනාවේ යෙදුණා. මට මුළු ශරීරයත් හිතටත් ඉතා සැහැල්ලු බවක් දැනුණා. හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් ඇතුළු හා පිටවීම විටක දැනුණා. නොදැනී තිබී නැවතත් දැනුණා. බඩ පිම්බීම හැකිලිම හැම විටම දැනුණා. උදේ නාසයේ උදේ දාණය ගැනීමට යාමට නොතිබුණේ නම් මට තවත් වේලාවක් එසේ සිටීමට හැකියාව තිබුණා. මෙසේ බොහෝ වේලාවක් සිටීම නුසුසු දැයි පහදා දෙන්න. එසේම මා පරයන්කේ භාවනාවට වාඩි වී සිටියේ පාද දිගහැරගෙනගෙන. එසේ සිටීම නුසුසු දැයි නොදනිමි. පාද පිටිපසට තබා වාඩි වී සිටීමට අපහසු බැවින් මා පැත්තකට හරවා වාඩි වෙමි. නමුත් එලෙස බොහෝ වේලාවක් සිටිය නොහැකියි. කොන්ද ඇදවි වේදනාවක් දැනෙන බැවිනි. පිරිමි යෝගින් මෙන් වාඩි වීමට පහසුවද එය අපට නුසුදුසු බව අසා ඇත්تمي. වාඩි වන ඉරියව්ව ගැනද පවසන් ලෙස කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. භාවනාව ඉදිරියට වැඩෙනවා නම් මොනම දෙයක්වත් වෙනස් කරන්න එපා. එහෙම අරගෙන යන්න. මොකද භාවනාව වැඩනට පස්සේ ඕන ඉරියව්වක් හරිදැයි. ඕනම දෙයක් කරන්න පුළුවන් නිසා මේ වම දකුණු තියේ මේ වේවනා කරපේක ඔසවීම තැබීම කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔකද ගේම තව ඉදිරියට යන්න පුළුවන්. පරියන්කේ ඉන්නකොටත් ওই විස්තර ලැබෙනවනම් ඒකේ හේම යන්න අරින්ද බුදුරජාන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට බද්ද පරියන්කේ පයි කියලා තිබුණාට ස්ත්‍රීන්ට කියලා නැහැ. ස්ත්‍රීන්ට ඔයක ඕනේ විසා ව්‍යායාමයක් කරන්න පුළුවන්. ඒ නිසා ඒක පිළිබඳව අනවශ්‍ය හුඹස් බයක් ඇති කරගන්න ඕනේ නැහැ. තමන්න සම්බාරව වාඩි වෙන්න පුළුවන් නම් බද්ධ පරියන්කේ ප්‍රශ්නකුත් නැහැ. එමුතු කකුල් දෙක දිග ඇරෙන හිටේ කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද අපිට ඕන කරලා තියෙන මේ ඉරියව්වවත් වෙන මොනක්වත් නෙවෙයි මේ වැඩෙන සමාධිය වැඩෙන සතියට උදව් කරන්නයි. ඉතින් මේකේ පේන විදිහට යනවා. නමුත් වම දකුණ මෙනේ කරන වෙනකොට එසවීම තැබීම කරන්න ඕනේද? පරියන්කේ ඉඳගෙන ඉන්නකොට කකුල් දෙක නමාගෙන ඉන්න ඕනද කියන සැක දෙක තුනක් මේ සරු පොළවේ සැක දෙක තුනක් හදාගෙන ඉන්න කෙනා සදාචාරවාදයක් වගේ. මේ අනවශ්‍ය දේවල්. ඒක නිසා පුළුවන් තරම් උදව් කරන්න හිතට පුළුවන් තරම් උනන්දු කරවලා හිතට නිදහස දීලා මේ වැඩෙන සතියට වැඩෙන්න දෙන්න. පස්සේ ඕන දේ සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මේ යන ක්‍රමේ මට පේන්නේ නැහැ බාධාවක් විදියට. ඒ නිසා අනවශ්‍ය අස්ථානයේ සැක කිරීම නතර කරලා භවටට අනුග්‍රහ කරන්න කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින කමඨහන් පිරිසිදු කරන අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් ලැබුණ උපදෙස් පරිදි වරණ ඇතුළේ එනම් විනාඩි 7ක් හෝ 8ක් ආනාපාන සතිය කිරීමේදී ශරීරයේ කඳ කොටස ඉදිරියට පැද්දීමත් සියුම් සිතුවිලි වලින් භාවනා කමඨහන්ට බාධා පැමිණීමත් යන කරුණු ප්‍රධාන කමඨහන්ට අගයක් දී ඊටම අනුග්‍රහය දක්වන ලදී. එවිට මට කිසිම අපහසුතාවකින් තොරව පැයකුත් විනාඩි 15ක් පමණ සිත සමාධි කරගත හැකි විය. මම ආනාපාන සති නිමිත්තම දිගටම සිත තියාගෙන සිටන විට කාපාටට තරු කාපාටට තරු තැඹිලි පාට ෂේම භූමියක් මෙන්ද ආලෝකයක් විශාල වෙවි ගොස් පොඳ වී යන ස්වરૂපයක්ද දිස්විය. එමෙන්ම මට ප්‍රශ්වාස වායු රැල්ල උණුසුම නාසිකාග්‍රයේ ස්පර්ශ වන හොඳට දැනේ. එහෙත් ආශ්වාස වායු ග්‍රැල්ල එතරම් හොඳට නාසික අග්‍රේට නාසිකාග්‍රේට ස්පර්ශ නොකරයි. මම සෑම විටම භාවනාවට දිරිගන්නා යෝගිනියක් බැවින් එය තවදුරටත් වැඩි කර ගැනීමට උපදෙසක් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ උපදෙස් කියන නිසා Tamanට දැනට අතවාසියක් ලැබිලා තියෙනවා. කොහොම පටල වෙන්න දෙන්නේ පටලුණක් දුන්නාට පස්සේ ආහිත ආයසරයෙන් පිම්මක් පයින්නවා. එතකොට හොඳට ආස්වාස් ප්‍රස්වාස දෙක ගලප ගලප බලන අතර ඒ දෙවෙනි පීවරෙමුණුත් Tamanට බාධාවල් නැති කරන එක නෙවෙයි වෙන්නේ තියෙද්දි හිත කරදර ගන්න නැතුව යන්නුනාට පස්සේ ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් වර්ගයක් දෙනවා කියන විපරිණාම කියලා පෙරලි අන්නේ ඒ ආස්වාසිය අල්ලගෙන එන්නේ එන්නේ එන්නේ ආස්වාසියට මොකද වෙන්නේ ප්‍රස්වාසිය අල්ලගෙන ප්‍රස්වාසියට මොකද වෙන්නේ කියලා විස්තර බලනකොට ওই බාහිර සද්ද වේදනා ගැන හිතන්න කෙනෙකුත් නැහැ කතා කරන්න දෙනෙකුත් නැහැ චෝදනා කරන්න කෙනෙකුත් නැහැ ඒ වයින් කිසි බාධාවක් නැතුව Tamanට කරගන්න පුළුවන් වෙනවා එතන මුලින් හොඳට මෙනෙහි කරලා අරමුණට කිට්ටුවෙන් සමීපස්තකම පවත්තන්න ඊට පස්සේ අරමුණේ විස්තර යන්ජන අස්තර විස්තර දිගට බලන්න ගියාට පස්සේ ඔය මෙතෙක් චෝදනා කර කර හිටපු කිසිම දෙයකට ගෙවදින්නවත් ඉඩ නැතුව අරමුණත් එක්ක හිත මොනට මොන දාලා හිටිනවා. ඒක නිසා මේ පට්ටම කොහොම පුළුවන් තරම් පදනම් කරලා ඒ අණුව ආශ්වාස ප්‍රශ්වාසයේ විපරිණාමය බලන්න කියන එක සමස්තයක් වශයෙන් සම්පින්දනය කළා කියනවා. තෙරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට කිසිවක් නොදැනී යන බවක් දැනෙනවා. ටික වේලාවකින් නැවත ආශ්වාස ප්‍රශ්වාස ගැන බලනවා. ගරු ස්වාමින් වහන්සේ මෙසේ වන්නේ ඇයිද පහදා දෙන මෙන් දෙපාව නැමැද ඉල්ලමි. ඒක අපිට අවශ්‍ය නෑ. අපිට ඕනලා තියෙන වෙන දේ දායක බලන එක මිසක් ඇයි එහෙම වෙන්නේ බුදු වෙන්න සම්මා සම්බුද්ධත්වයට සඳහා නම් ඕන වෙනවා. අපිට අවශ්‍ය නෑ. අපිට කරලා තියෙන තමයි බලනකොට පේන දේ කියන්නේ. ඒකෙම වෙන්නේ ඇයි කියලා ඒක අපේ වගකීමට නෑ. ඒක ඒක නාස්තික ප්‍රශ්නයක්. කාලේ විනාශ කාලේ නාස්ති කිරීමක් වෙනවා. මේ වෙන දේ හොඳට විස්තර වශයෙන් බලන්න මේ හිතලුවක් නෙවෙයි, හීනයක් නෙවෙයි, පටලවිල්ලක් නෙවෙයි, අස්පනා අපිට වෙන්නේ කියලා. එimhe වෙන්නේ ඇයි කියලා අහන්න අයිතියක් අපිට නැහැ. ඒක හොයන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕනේ කරලා තියෙන්නේ මේ වෙන දේ ඇති හැටියට දැක්කන්න එක. ඒ නිසා ඇත හැටියට දැක්ගැනීමේ ඉදිරි ගමනක ඉන්නේ බව කියත හැකි. ඔය මේ අහලා තියෙන ප්‍රශ්න ටිකේ ගියොත් ආය මේ පිට මේ පිටපොට පණින්න ඉඩ තියෙන නිසා පුළුවන් තරම් ඇති හැටියට දැක්ගැනීමේ යෙදෙන්න කියලා මතක් කරන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදේ කාලයේ මා ආනාපාන සති භාවනාවේ යෙදී සිටියේදී යම් වර්ණ ධාරාවක් පැමිණෙන හැටි මා බලා සිටියා. බොහෝ කාලයක් ඒ දර්ශනේ තිබුණා. එක වටයක් යනවා සුදු පැහැ වර්ණ කොටසක් පෙනෙනවා. නැවතත් කලින්සේම දීර්ඝ වර්ණ පෙනෙනවා. මේ අයුරින් කීප විටක්ම භාවනාවෙන් නැගිටින තුරුම එසේ වුණා. මට තේරුම් ගත හැකි දෙයක් එහි තිබුණේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ මේ தත්ත්වය පහදා දෙන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සපසා උතුම් නිවන පතමි. මට නම් තීරණයක් තියෙනවා මේ ආනාපානයට නොසලකා ඉඳලා තියෙනවා කියන එක නම් තේරෙනවා. මේ පේන විතර කතා කර කර ඉන්නවා. වර්ණාලෝක ගැන මෙච්චර ලස්සන මේවා ආවොත් ගණන් ගන්න එපා ආනාපානේ බලපං කියන එක නොතේරී තියෙන බව නම් තේරෙනවා. කරුණා කරලා වාහනේ පාරට ගන්න පාරෙන් පිට ගියාට පස්සේ හරක දක්කන එක නෙවෙයි දක්ෂකම ආපහු පාට ගන්න උත්සාහ කරන්න. එතකොට ඕක තේරුණ දේ තේරෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයත් මෙනෙහි කරමින් භාවනාව සමත භාවනාවද විදර්ශනා භාවනාවද කියන අනුකම්පාවෙන් පහදා දෙන්න. දෙකම වෙනවා වෙච්චි කරන හැටි කියන්නකෝ මට. ඊට පස්සේ අපිට පුළුවන් කොණ්ඩේ තියෙනවා නම් දෑතට බැඳ හැකි. කොණ්ඩේ තියෙනවද කියලා දැනගන්න මං කැමති. කරනවද? මෙනෙහි කරනවද? මෙනෙහි කරනකොට මොනවද පේන්නේ කියලා මේ තමන්ට හරක හම්බෙන්දින හරකගේ අං බලන්න අවශ්‍යතාවයක් නැහැ. මෙනෙහි කරනකොට මොනද පේන්නේ? මොනද අත්දකින්නේ කිව්වොත් නම් ඇත්තට මේ කෙනාට මේ ප්‍රශ්න අහන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වෙලා තියෙන්නේ නූපන්තර වන කේන්දර හදන එක නෙවෙයි මෙනෙහි කරනකොට වැටහෙන දේ, දකින්න දේ ප්‍රකාශ කරන එකයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදෙන විට අද වන විට කලින් දිනවලට වඩා බාහිර සිතුවිලි ඒමේ වේගය අඩු වී ඇති බව වැටහෙනවා. සිතුවිලි ආවත් ඒවාට කිසිම ප්‍රාණයක් නැතුව නැතුවා වගේ ඉක්මනින් සිත නිවත්ව ගොස් නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත එනවා. පරයන්කේ සිටන විට වේදනාව අඩු වී ඇත. සුළු ෂණයක හෝ ආශ්වාස ප්‍රශ්වාසයෙන් සිත ඉවත් ඉවත් වන ගොස් වාඩි වැඩි වේලාවක් සිත කමඨහනේ පවත්වා ගැනීමට ගත යුතු පියවරක් ඇතනම් සානුකම්පිකව පහදා දෙන්න. ඒකට තියෙන පියවර තමයි මම නිතරම මතක් කරන්නේ තියෙන ආශ්‍රව ප්‍රසවාසයේ විස්තර බලන්න විස්තර වார்த்தාවට දාන්න. මේකේ කිසිම විස්තරයක් සඳහන් කරලා නැහැ. හිතවිලි අඩු බව, වේදන අඩු බව තියෙනවා. නමුත් ඒ අඩු බවෙන් ලාභයක් අරගෙන නැහැ. ඒ වෙලාවේදී වැඩි වෙලාවක් ආශ්‍රව ප්‍රසවාසයේ ළඟ සමීපව පවත්නවා නම් ඒ ආශ්‍රව ප්‍රසවාසයේ විස්තර ඕජාව, ධර්ම රසය, ස්වභාව ලක්ෂණ, ගති, භාව ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඉතින් වෙළඳපොළ පහුවෙලා වෙළඳාම කරගන්න බැරි වෙච්ච මෝඩ වෙළඳ මේ ගල් සාතුකාරයෙක් වගේ පශ්චාත්තාප වෙන්නේ. හම්බ වෙච්ච වෙලාවේ තොරතුරු ටික ගන්න ඒක තමයි ඉදිරි ගමනටත් ලැබිච්ච එකෙත් ලාභේ සඳහා කළ යුතු උපරිමේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වේදනාව කමඨහන ලෙස ඉදිරියෙන් තබාගෙන භාවනා වැඩුව අයෙක්මි. එහෙත් ඔබ වහන්සේගේ ඇස්වර නිසා රූප කර්මාස්ථානයේ ඉදිරියෙන් තබාගෙන භාවනාවේ යෙදෙන බව নমස්කාර පූර්වකව සඳහන් කරමි. ආනාපානි ආනාපානයේ ප්‍රශ්වාසයේ ගෙවෙන විට හමෝන හිදැස කරා ක්‍රමක්‍රමයෙන් වැඩිපුර වේලාවක් ගමන් කරමින් සිටිමි. එහෙත් ඔබ වහන්සේගේ ඩට්ටබ්බ චුල්ල වේදල්ල සූත්‍ර ආශ්‍රිත ධර්ම දේශනා ශ්‍රවණය කිරීම මගින් වේදනාව විසින් පෙළ පෙළන ආකාරය සාධන බව විපර්ණාම බව වශයෙන් කායික වේදනා පවතින විට මට දැකගත හැක දිග වේලාවක් බලා සිටිය හැක මගේ ගැටලුව මෙසේය වේදනාව පිළිබඳ නැවත භාවනා කිරීමට යම් පරිචයක් ලැබෙමින් පවතින නිසා දෛනිකව රූප කර්මස්ථානයේ වරන් ඇතුළේ ආනාපානයේ භාවනාවට යොදා ගන්නා අතරම ඊට පරිදි වේදනානුපස්සනාවද අතරින් පතර හුරු කිරීම සුසුද යන්නයි තෙරුවන් සරණින් ඔබ වහන්සේට මේ ජීවිතය තුළදීම උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා. තමන් ඒ කායන පස්සනාදී කියනවා නම් ඒක විහිං මෝරණ කොට වේදනාර වසනා චිත්තානුපසනාවට යොදවයි. ඒ නිසා මේ අනුපූර්ව ප්‍රතිපදාවේ යනවන පටලවිලි වෙන්න තියෙන අඩුයි බොහොම ඍජු භාවනාව. ඒ නිසා මූල කර්මස්ථානෙට ආනපන ධානය යන ගමනම යන්න ඒක ඊටු ටික කර දෙනවා කියන විශ්වාසයෙන් කටයුතු කරන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කිරීමේදී වරන් ඇතුලේ පියවර ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් සහ වම සහ දකුණ පාය වශයෙන්ද සිතටගෙන සක්මන් කරමි පරයන්ක භාවනාවටත් වඩා වැඩි වේගයෙන් සිත සංසුන් වී සිතවිලි එමද බොහෝ දුරට අඩුවේ පරයන්ක භාවනාවට වඩා වැඩි වේලාවක් සක්මන් භාවනාව කිරීම සමාන දිනවලදී මා අතින් සිදුවේ ඔබ වහන්සේ දුන් කාල සඨාන වෙනස්ව භාවනා කාල පරාසයක් වෙනස් වීම භාවනාවේ වැඩිදුර දියුණුවට බාධාවක් වේද? කරුණාකර මේට උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කරන ආනාපානදී වමේ දකුණේ අත්දැකීම් ටික කියනවනම් ඔය කේන්දර බැලිලට වැඩිය බොහෝ වටිනවා. මම වැඩි වැඩි බලනවා ආනාපානේ අඩුවෙන් කරන්නේ සක්මන වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් කරන ආනා සක්ම පරියන්කේදීවත් අත්දකින්න දෙන්නේ නැහැ. අත්දකින්නේ නැත්නම් ඉතින් මොන මොන කාලතරණ කොහොම කරත් කලිමුණි නමලා තියදී වතුරක් කරලා තියෙනවා. ඒ නිසා ලැබිච්ච අත්දැකීම් කර්මතාම් වார்த்தාවට දානවන්න ලදලද වෙලාවි ටික. එතකොට මට ඒක මේ විස්තර කරලා බලන්න ලොකු උදව්වක් වෙනවා. මේ කිසිම ඒතරතුරක් දෙන්නේ නැතුව මේක හොඳට හිතීද නරකට හිතීද කියලා කියන්න මට තොරතුරු නෑ. ඒක නිසා මේ කරන සක්මනේදී තමන් අත්දකපු ටික කරුණාකරලා ඉදිරිපත් කරන්න. එතකොට මට පුළුවන් හිතාගන්න කෙහිල් ගහ ගන්න දෙයන්නේ පොල් ගහ ගන්න දෙයන්නේ කියලා. තොරතුරු නැතුව මට මොනවක්වත් පේන්නේ නැහැ. පිරුවන් සන්නයි ගත්තර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේදී විලුඹ කකුල මැද ඇඟිලි පොළවෙන් ස්පර්ශයේම වෙන වෙනම මෙනෙහි කරමින් මම මම දකුණ හඳුනා ගනිමින් සක්මන් කිරීම කරගෙන යමි. ඊයේ සාකච්ඡාවේදී පියවර ගණන් කිරීමක් පිළිබඳ පැවසුන බැවින් මාද පියවර ගණන් කරමින් මුල මැද අග යන්නද මෙනෙහි කළෙමි. මේ පළමු ක්‍රමයට වඩා සාර්ථක බව දැනුනි. ඊට පසු මා මුල මැද අග මෙනෙහි කරන අතරම සක්මන් මළුවේ එක් අතකට ආරෝහණ ක්‍රමයටද අනෙක් අතට අවරෝහණ ක්‍රමයටද පියවර ගණන් කළෙමි. මෙම ක්‍රමය ඊටාත්ම සාර්ථක බව වැටහුණු අතර සතිය කකුලෙන්ම පවත්වාගෙන දහවතාවක් පමණ මළුවේ එහාට මෙහාට ගමන් කළ හැකි විය. මේ තවදුරටත් දියුණු කරගත හැකි ගණන් කිරීමේ ක්‍රමයක් තිබේදයි දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. එහෙම එහෙම හිත යාලු කරගත්තට පස්සේ අරමුණේ විස්තර ලබා ගැනීම අරමුණ අත්දැකීම අරමුණු අත් විඳීම තමයි ඊගාව පියවර. ඒ වගේම තමයි ඒක මේ වார்த்தාවට ඉදිරිපත් වෙනවා නම් කමඨා වார்த்தා ඇතුල් කරන තරම් මේක සජීවීව බලා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඉදිරි ගමනක් වෙනවා. ඒක මේ අද දවසේ පුරාවටම තිබුණු දුර්ලකමක්. හුඟ කෙනෙක් ඒ භාවනා අත්දැකීම මේ වார்த்தාවට ඇතුළත් කිරීම හිතාමත කරන දෙයක් නොවන බව මම හොඳටම දන්නවා. නමුත් මේ නැවත නැවත මතක් කරත් ඒක ඇහෙන්නේ නැහැ. කොච්චර දෝ පෑන් ගන්නවා කොච්චර දෝ කඩදාසි දිනනවා කොච්චර දෝ ලියනවා. නමුත් මේ අදාළ කාරණාව මග අරිනවා. ඉතින් ඒකලි වෙලා ඉදිරි පියවර මගෙන් අහනවා. ඉතින් මම දන්නේ ওই පියවර තමයි. ලැබිච්ච තොරතුරු බලන්න බලලා මේක ඇතුළත් කරනවා නම් එක දවස් දෙකක් කරලා බලන කොච්චර ලොකු පිම්මක් එනවද කියලා. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ භාවනාව කලාතුරකින් අපිට yaadෙන්නේ yaadෙන වෙලාවේදී තොරතුරු ගන්න ඒ ලැබෙන තොරතුරු කමඨහන් වාර්තාට ඇතුල් කරන්න එතකොට බොහෝම ශීඝ්‍ර ගමනක් වෙයි කියලා කියනවා. ගර්තර ස්වාමින් වහන්සේ වහන්සේ ඊයේ උපදෙස් දුන් පරිදි සක්මන් භාවනාවේදී පය එසවීම ඉදිරියට යැවීම හා නැවත පොළවේ තැබීම මෙනෙහි කරමින් සක්මනේ යෙදීමට උත්සාහ කළා. එෙහිදී සාමාන්‍ය සක්මනේදී මෙනෙහි කිරීම මෙසේ මෙනෙහි කිරීම අපහසු බව තේරුම් ගියා. මන්ද එක් පාදයක් ඔසවා බිම තබා අවසාන වන විටම අනෙක් පාදය පොළවෙන් එසවි මද දුරක් ගමන් කරන බව පෙනී ගිය නිසා එනිසා කෙසේවත් පසුපාදයේ පොළවේ නැසීම සතියෙන් කර නොහැකි බව වැටහුණා. එනිසා වෙනත් අයෙකුගේ ගමන ඔහුට නොපෙනෙනසේ නිරීක්ෂණය කළා. ඔසවා එසේම පෙනී ගියා. ඉදිරියෙන් ඉදිරිපාදයේ විලුඹ තබා ක්‍රමයෙන් ඉදිරියට තිවීමත් පසුපාදයේ විලුඹේ සිට ඉදිරියට එසවීමත් එක විටම වාගේ සිදුවන බව එවිට මට තේරුම් ගියා පාද දෙකේම ඇවිදීම සතින් පැවැත්වීමට නම් එක පාදයක් ක්‍රියාත්මක වීම නවත්වා අනෙක් පාදය Tamange ක්‍රියාත්මක කළ යුතු බව. ඒ අනුව එක් පාදයක් ඉදිරිපිට ඉදිරියට තබා එය නොසෙල්වෙනසේ තබා අනෙක් පාදයේ සතිය නොසවා ඉදිරියට ගමන් කර නැවත පොළවේ තැබුවා. ඉන්පසුව අනෙක් පාදයේ සතියෙන් ඔසවා ඉදිරියට ගමන් කර පොළවේ තැබුවා. ආරම්භයේදී මෙම කාර්යය අසීරු වුණා. කෙසේ වෙතත් පසුපාදයේ සෙලවීම නතර කිරීම අසීරු වුණා. සමබර භාවයේ බිඳී ඈතට විසී වෙන තත්වයක් ඇති වුණා. උදාහරණයක් ලෙස කම්බියක යන පුද්ගලයෙකු මෙන් මට හැඟී ගියා. කෙසේ වුවද උත්සාහය අත් නොහරිමින් දිගටම මෙසේ සතියෙන් සක්මන් කළා. පසුව ක්‍රමෙන් පෙරකී අසීරුතාවන් මගහැරී ගියා. නළුවේ ඇති දුර සතියෙන්ම ගමන් කළා. ගමන් කළ හැකි වුණා. තව දුරටත් එසේ කරගෙන යාමේදී මළුවේ භාගයක් සක්මන් කරන විට ඇස් වටේට සහ නළලේ හරිම හරි හිරි වැටෙන තත්වයක් නලියන තත්වයක් ඇති වුණා. ඔළුවේ මළුවේ වැලි දැන් අකුණක් කියවන්න බෑ බොහොම දුර්වලයි. හරි මඩ ඉහිරුණු තත්ත්වයක් පෙනෙන්නට තිබුණා වෙන්නේ නැති. එම தત્ත්වය ක්‍රමෙන් වැඩෙත්ම වැඩෙන්න පටන් ගත්තා. පියවර අවසානයේ නැව නැවතුණා. ආපසු හැරීමේදී වැලි පමණක් වැලි සාමාන්‍ය தත්ත්වයට පෙරුණා. නැවතත් මැදට යන විට පෙරසීම ඇති වුණා. එෙහිදී මට හැඟී ගිය මගේ සතියේ යම් එකඟතාවයක් ඇති බව මෙම භාවනාව තවත් ප්‍රගුණ කළ හැකි හැබැයි නිවැරදි නිවැරදිද යන්න කිව්ව වරදක් ඇතොත් මට සමා කර නිවැරදි කර දෙන්න සබහාසයෙන් දෙපා නම දිල්ලුන මේක නඩත් මතක් කරන්න තියෙන මූලික උපදේශ පන්තියේ ආහඬ ඒකෙදී වම දකුණු වශයෙන් පටන් ගත්තා නම් ඔය මොනම පටලවිලක්වත් එන්නේ ඒක හොඳට පටලුණාට පස්සේ හිතෙන්ම තේරුණාට පස්සේ එසවීම තැබීම කරන්න. ඊට පස්සේ තමයි ඔසෝන යවන තමනක් කරන්න තියෙන්නේ. මේක ඒ පැත්තෙන් පටන් අරගෙන සම්පූර්ණ විකෘති භාවයකටපත් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අනුපූර්ව ක්‍රමෙන් යන්න තාම සරලතනින් පටන් අරගත්තා නම් මෙච්චර විස්තරයක් අවශ්‍ය කරන්නේත් නැහැ. බොහොම සරලයි. ඒ නිසා මූලික උපදේශපන්ති අහලා වම දකුණ කරලා පුරුදුනාට පස්සේ අපිට මේක කරගතයි. මේක මේ කරන්න හදන විදියට මේ හිතට හරි සංකර්තාවයක් ඇති වෙනවා. සුද්ධියක් නෙවෙයි වෙන්නේ එන්න එන්න පටලවෙනවා. ඒ නිසා වම තීරණයට වම දකුණ තීරණයට දකුණ කියලා ඒ මූලික දේ ඉගෙන ගත්තා නම් දෙවෙනි තුන්වෙනි ඒවා අල්ලන්න පුළුවන්. ඒ නිසා අනුපූර්ව ක්‍රමයට ගියා නම් මේ පටලවිල්ල වෙන්නේ නැහැ කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ මම දැන් මෙතන සිතින් භාවනා ආරම්භුවා. ආනාපානය පිළිබඳව බලමින් සිටියදී ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවි ගියා. සිත ඊට සැහැල්ලුය. පරිසරය භාවනා ශාලාවේ අතිශයින් නිශ්චලය. නැවත ටික වේලාවකින් ආනාපානය මතුවී සිත සමාධියටපත් වූවා. කොපමණ වේලාවක් එසේ සිට ආදායි කිව නොහැක. අවට පරිසරයේ අඳුර සේ වැටහිණි. සතියෙන් යුතුව සිටීමේදී එක විටම සිහිපත් වූයේ ශරීරයේ ඉදිරිපස කුමන දිශාවකට යොමු වී ඇද්දයි විමසා බැලීමටය. එවන විට කය මුළුමනින්ම විරුද්ධ දිශාවට හැරී ඇති බව බවය. දැන් කෙසේ කුමන දිශාව ඔස්සේ බුදු පිළිමේ වහන්සේ ඇති ඉදිරිපස දිශාව හරවා ගන්නට දැයි නිශ්චය නැති විය. ටික වේලාවක් ගත විය. පසුව ශරීරය වෙනත් දිශාවකට යොමු වී ඇති බව වැටහුණි. මේ රාත්‍රී 9:17 අතර වේලාවකි. මේ වන විට භාවනා ශාලාවේ කිසිවෙක් නැතිද යන චකිත ඇතිවිය. දැසර බලන විට කීප දෙනෙක් සිටි බව පෙනුනි. මේ භාවනාවෙන් සිදු දෙයක්දයි පාදා දෙන මැනවි. තෙරුවන් සරණයි. හදිසි වෙන්න එපා. මේක නැවත නැවත වෙන්න අරින්න. එතකොට ඔය පළවෙනි දවසේම එච්චර මොක විස්තර කරා කියලා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. යම් මට්ටමකට එන්න පටන් අරගත්තට පස්සේ ඒකට අභියෝග කරන්න එපා. ඒක නැවත නැවත කරන්න මහා ලොකු පටලවිල්ලක් වෙන්නේ සැක ඉන්න පුළුවන්. නමුත් මේ සිද්ධියට නිසිනින්ද වැවෙන්න දෙන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. හරිදි වැරදිද, ඉස්සරහද පස්සද, උතුරු දකුණුද කියලා බලන එක නෙවෙයි. ඒ නිසා ඕකටම ඕම වෙන්න දෙන්න. එතකොට යාම සැකහැරලා විස්තර කරලා දෙයි භාවනාවෙන්. ගෞණීය ස්වාමින් වහන්සේ දැන් මා මෙතන කියා පරයන්කේ සිටන විට විනාඩියක් දෙකක් පවන කාලයේදී ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්න ගන්නවා. ඊට පසු මා ආශ්වාස ප්‍රශ්වාස කියා මෙනෙහි කරනවා. විනාඩි 8ක් 10ක් පමණ කාලය ඇතුළත බෙල්ලෙන් පහළ සිරුරේ වේදනාව හටගෙන ක්‍රමයෙන් වැඩි වෙනවා. ඊටා තදින් වේදනාව දැනෙන විට ඉරියව් මාරු කරන්න හිතුණත් කෙසේ හෝ විඳ දරා ගන්න උත්සාහ ගන්නවා. වරන් ඇතුලේ වේදනාව වේදනාව කියමින් මෙනෙහි කර. වේදනාව මෙනෙහි කරන විට ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී වේදනාවට සිත යොමු වෙනවා. නැවත ටිකක් වේදනාව සමනය වෙන විට ආශ්වාස ප්‍රශ්වාසයේ වේගෙන් දැනෙන්න ගන්නවා. එය ටික වේලාවක් පැවතී නැවත යථා තත්ත්වයටපත් වෙනවා. මා ආශ්වාස ප්‍රශ්වාස කියා නැවතත් මෙනෙහි කරනවා. ඒ අතරතුර සිතවිලිත් එනවා. ඒ බවත් මා දැනගන්නවා. වරන් ඇත්තේ පැයක් පමණ කාලය. ඒත් මගේ සිත සමාහිත වීමක් නම් ඇති වෙන්නේ නැහැ. මේ తත්වය ඇති වෙන්නේ මා භාවනා කරන විදිහේ අඩුපාඩුවක් නිසාද? මේ පහදා දෙන මෙන්න වහන්සේගෙන් දෙපා නමැද ඉල්ලා සිටිනවා. දැන් මේක අහගෙන යනකොට පේන්නේ Taman වේදනාවක් ආවත් සද්දාවක් ආවත් හිතවිල්ලක් ආවත් ඒකත් එක්ක කටයුතු කරන බවයි. ඉතින් එතකොට තද බල සමාහිතකමක් නැහැ. නමුත් සතිය පවත්වන්න පුළුවන් බව තේරෙයි. මෙහෙම කරලා කරලා පුරුදු වෙලා හිත ධෛර්යමත් වුණාට පස්සේ ඔය අපේක්ෂා කරන සමාහිත බවත් ඉස්සරහට එනවා. ඒ නිසා මේක හොඳ සටනක් දෙන අවස්ථාවක් වගේ තමයි අහගෙන ඉන්නකොට තේරෙන්නේ. මේක දිගටම කරන්ඩ අද අපි හතරවෙනි දවසේ ඉන්නේ. හතරවෙනි දවසේ මේක මේ වගේ දේවල් වලට බොහොම හොඳ දවසක්. එහෙම තමයි ඉස්සරහට යන්නේ. දිගට කරන්න කරනකොට ওই බලාපොරොත්තු වෙච්ච පුරුද්ද බලාපොරොත්තු වෙන සිද්ධි වෙන ගතිය ආවට පස්සේ තමයි ඔලූස ගන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට සමහර අවස්ථාවල මුළු ඇඟම ගල් වෙනවා වගේ දැනෙනවා. තවත් පිටක ඇඟෙන් ඇඟේ සමහර තැන් තද වෙනවා. ටික වේලාවක් යනතුරු ඒ එසේ පවතිනවා. තවත් විටක මුළු ඇඟම දැවිල්ලයි. දාඩිය උතුරනවා. විශේෂයෙන්ම දැවිල්ලත් දාඩියත් ඉවසා ගන්න බැරිව නැගිටලා යන්න හිතෙනවා. ඒත් එසේ කළේ නැහැ. එය ඉවසාගෙන සිටියා. මේ වෙනස් වීම භාවනාව නිසා ඇති වෙන දේවල් කියා හිතුවා. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. දල වශයෙන් හිතා ගන්න භාවනාදී ධාතු මනසිකාරය වැටෙන්නේ ඕම තමයි. ඒකට බාධා කරොත් භාවනාවට බාධා වෙනවා. ඉතින් ඒ නිසා මෙව්වත් එක්ක මෙව්වත් ටත් එක යාළු වෙන ගමන් පුළුවන් තරම් අත නෑර ආනපාන කරනකොට ආනපානේ හරහා ආනපාන තුලම නෙවෙයි ශරීරයේ අනිත් අංග වලමත් වෙන ධාතු මනසිකාරය දැක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකට සාදර වුණේ නැත්නම් ලැබිච්ච අවස්ථාවේදී මේක දාඩියක් කරදරයක් කියලා ගත්තොත් ඉතින් භාවනාවට අකුල් හෙලීමක් වෙනවා. ඒ නිසා මේක සාධකයක් විදිහට සලකගෙන ඉදිරියට යන එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මහා සක්මන් භාවනාවේදී සක්මන් මළුවේ සාමාන්‍ය වශයෙන් ගමන් කීපයක් සක්මන් කර පසුව වම දකුණ වශයෙන් සක්මන් කරමි. හොඳට වම දකුණ වැටෙහි සක්මන සිදු වෙනවා. පසුව ඔසවනවා, තබනවා වශයෙන්ද, ඉන්පසු ඔසවනවා, යවනවා, තබනවා වශයෙන්ද, ඔසවන්න හිතෙනවා, ඔසවනවා, යවනවා, තබනවා වශයෙන්ද සක්මන් කරනවා. එම අවස්ථාවේ සතර මහා ධාතුන් පිළිබඳව නොහැටීමත් ඇති වෙන වෙනවා. දැනෙනවා. දන්නවා ඔසවන්න හිතෙනවා ආදීර වශයෙන් ගන්නා විට නාම ධාතු වශයෙන් භාවනා වීම රූපද නාම රූප වශයෙන්ද පසු පංච උපාදානස්කන්ධ පිළිබඳ විශේෂ අවබෝධයක් ඇති වෙනවා මෙනෙහි කරනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනීම දැකීම පංච උපාදානස්කන්ධය පිළිබඳව මෙනෙහි කිරීම සක්මන් භාවනාවට සුදුසුද නැද්ද යන්න පිළිබඳව කරුණු පහදා දෙනෙමින් තාමත් ගෞරවණීය ඉල්ලා සිටිනවා ඒක මතුණා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් අඹාගෙන යන්න එපා, එලවගෙන යන්න එපා. Taman පුළුවන් තරම් පරමාර්ථ ධර්ම වලට මෙනෙහි කරන්න යන්න එපා. මේ පය තබනවා වම දකුණ වශයෙන් මෙනෙහි කරනකොට ඒ ධර්ම මතු වෙයි. නමුත් ඒවා ඉස්සර කෙරුවොත් වෙන්නේ මොකද්ද? සක්මන් කරාට හිතවිලි වල පටලවිලා තියෙයි. ඒක නිසා පුළුවන් තරම් සම්මුතියේ හිත මෙනෙහි කරන්න පරමාර්ථ පැමිණුණාට කොයි එක පැමිණක් ප්‍රශ්නයක් නැහැ. පැමිණිය යුතු දේ නොයුතු දේ කියලා කල්ලාතු විනිශ්චය කරන්නත් බෑ. නමුත් මේක අහගෙන යනකොට පේන්නේ ගොඩක් වෙලාවට හිත චින්තාමේ පැත්තට දුවන තියෙන ගතිය තමයි. බොහොම ඉක්මනට මූල ධර්ම රිංගවා ගන්න හදනවා භාවනාවෙන් ප්‍රත්‍යක්ෂයෙන් පෙන්වන්න ඉස්සර වෙලා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ කළ හැකි අත්දැකීමේ මෙනෙහි කිරීම පවත්වනවා නම් මුකක් වෙලාට පටලැවෙනව අඩුයි. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නය දිග වූවත් දැනට කරන ධර්මදේශනාව නිසා මට මේ ප්‍රශ්න ඇසීමට සිත්විය. මගේ අසල්වැසියෙක් අපේ පැත්තේ ඇති කොස්ගසකින් වැටෙන කොළ නිසා හැම දින බැන අඬ ගසමින් කොළ අතුගා තාප්පයට උඩින් දමයි. ඒ දමන ගමන් බනි මේ ගස යටම දමමින් ගොඩ වශයෙන් දමූ කොළ දැන් ඉනිමගකට නැග විසිරුවා දමයි. ඒ පැත්තට ඇති අත්ත කපා දමන ලෙස බැන බැන කී නිසා එම අත්ත කපා දැමීමි. උලුකයට දෙකක් වරණ ඇතුලේ ආයේගේ බිඳුනත් හතක් කියා හතමත් කුඩා ධර්ම පොත් දෙකකුත් දී කියවා බලා තව කෙනෙකුට දෙන්නයි කීමි. ඉන්පසු තාපයට තාපය හිල් කර කුණු වතුර පාර හැරුවා. එයද කොන්ක්‍රීට් දමා වැසූ පසු ගස කපන්නේයි කෑ ගසයි. මේ தත්ත්වය යටතේ මම අපේ දුවටත් ගෙදර අයටත් ඒ ගෙදර අය කියන ඒවාට ප්‍රතිඋත්තර නොදී ඉන්න යයි කීවා. ළඟදී දවසක් කිව්වේ මේ ගෙදර ඉන්නේ බීරි සහ ගොළුෝ කියයි. අපේ ප්‍රතිපත්තිය වරන් ඇතුළේ ප්‍රතිචාර නොදක්වීම හරිදයි දැන ගැනීමට කැමැත්තිමි. තවද එම කැමැත්තට දැනට read failure ද මන් දන්නේ failure ඊතල් ඊන රීනල් ෆේලිය නැමැති අසාධ්‍ය රෝගයකින් පෙළේ. කොස්කසේ පහළ හැදෙන ගෙඩිවල වර්කා රස නැත. ඉහළ ගෙඩිය වඳුරන්ගෙන් බේරාගත හැකි වොහොත් රසය. මේ සිද්ධියත් ජපාන් රටේ වතුරු වීදුරු දෙක මෙන් යයි මට සැඟිනේ. තෙරුවන් සරණයි. ප්‍රශ්න නැහැ. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් ඉස්සරහට වෙයි. නමුත් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා තාම gedara ජීවත් වෙන බව මට පෙයි. ඒ නිසා කරුණා කරලා එක චිත්තක්ෂණයක් Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන් නම් මේ සියලු ප්‍රශ්න වලින් විසඳීමේ ක්‍රමය බුදුහාමුදුරු නොමිලේ දීලා තියෙද්දි මේ ප්‍රශ්න කොච්චර අපි එලෙවෙලව පහර දෙනවද කියලා බලන්න. අපි ඕම නෙවෙයි අහස උඩට ගියත්, පර්වත මුදුරේකට ගියත්, නැවකට ගියත් කරපු කර්ම පරිසන්දේනවා. ඉතින් ඒව නතර කරගන්න මේ මම දැන් මෙතන කියන ඊටාම සරල ක්‍රමයේ තියේදී අපි කොච්චරක් මේවා පිළිබඳව කීයක්ගේ අවධානය යොමු කරන්න උත්සාහ කරනවා. මේ තමයි කෙලෙස් වල තියෙන ඒ දරුණුකම, ඒ තියෙන වංචනික ස්වරූපේ. ඉතින් මේවා එලිකරුවයි කියලා, අවිස්සුවයි කියලා මොන්නම ලාභයක්වත් නැහැ. වසංගන්න පුළුවන් තියෙන ක්‍රමයේ තියේදී අපි මේවා ගැන වැඩිපුරෙන් කතා කරනවා කියන්නේම අල්ලපු ගෙදර මනුස්සයරත් වැඩි නපුරු හිතක් Taman ළඟ තියෙනවා කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා ඉඳගෙන බලන්න චිත්තක්ෂණ කීයක් කොස් ගහේ කොළ වැටුණාට මට මෙතන ඉන්න පුළුවන්ද කියලා. ඒක දක්ෂ වෙනවා නම් අපි ওই ප්‍රශ්න සේරටම උත්තර තියෙන බවත් මතක තියාගන්න. එහෙම නැතු ඕවයි කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඉතින් අපි අරගෙන තියෙනවා පැයකුත් විනාඩි 20ක විතර කාලයක් ඉතින් ඒ නිසා මම තවදුරටත් අහන්නේ තවත් ප්‍රශ්න තියෙනවද කියලා. මොකද අපිට පැය භාගයක් විතර වෙලාවක් තමයි තියෙන සක්මන් කරගන්න. ඊට පස්සේ අපි මේ සක්මනේ පස්සේ නැවත අපි තුනට රැස් වෙනවා මෙතන පරියංක භාවනාවක් සඳහා. ඒ නිසා ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.